ඒක පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් මේ උද්ෘතය මේ උපුටා ගැනීම කරන ලද්දේ අපේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ අනුමාන සූත්‍රය කියන සූත්‍රය. ඒ සූත්‍රය සර්වඥ භාසිතයක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් භගු ජනපදයේ විශේෂ කලාවනේ සුන්සු මාර්ගයේ මිගදායේ ඉන්න අවස්ථාවක ඒ තමන් වහන්සේ ඇසුරු කරගෙන ඉන්නා වූ අනිකුත් අන්තේවාසික ස්වාමීන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලද්දා. එතනදී ඒ දේශනාව සඳහා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙළ මෙහෙවීමක්මයි තියෙන්නේ. හිතාමතා කරන දේශනාවක්. උන්වහන්සේ සඳහන් කරනවා පිරිසගේ අවධානය Taman දිහාට අරගෙන යම් කිසි කෙනෙකුට Taman ගිහිල්ලා මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මම කිව යුත්තේ කොට සලකනද මට අනුකම්පා කරලා උපදෙස් ලබා දෙන්න කියලා අපි කාට හරි කිව්වත් අපි ළඟ තියෙන යම් යම් දුර්ගුණ තියෙනවා නම් ඒ එහෙම ඉල්ලලා තිබුණත් ඒක නාගෙන් Tamanට උපදෙස් නොලැබී යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නොසලකා හරින්න තියෙන මේ මනසට කියලා වැඩක් නැහැ කියලා. ඉතින් ඒක ශාසනයක ශ්‍රාවකයෙකුට ලැබෙන තේ ලොකුම දඬුවම ලැබෙන්න තියෙන උපදෙස් ටික නොලැබී යාම. ඉතින් ඒක කෙනෙක්ගේ වශයෙන් බලනවා නම් කෙනෙක්ගේ තනිකර පිළීමට හේතු වෙනවා. ඉතින් ඒ වගේ පුංචි හේතුවක් තමයි නැත්නම් කාරණාවක් තමයි ওই පළවෙනි ධර්ම සංගායනාව ඇති වෙන්න හේතුනේ ਸਰවචන්නාංශයේ පිරිණියා පිරිණ පිරිණ බාට පස්සේ ඉතින් පු탁ජන භික්ෂුන් වහන්සේලා අඬන්න දොඩන පටන් ගත්තා. නැත්නම් උපාසක උපාසිකාව යගේම මාර්ගපලස්ත ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ධර්ම සංවේගයේ පහල කරා. පහල කරනකොට හොඳටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච සුභද්‍ර නැත්නම් සුබද්ද කියන පැවිද්දෙක් බැලුවා මේ කට්ටිය මේ බොකට බොරුවට අඬන්නේ. දැන් මේ මහා ශ්‍රමණයා පිනුවම් පෑවා. දැන් අපිට උපදෙස් දෙන්න කෙනෙක් නෑ අපිට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. ඉන්නකම් අරක කරන්න එපා මේක කරන්න එපා කියලා අපිට නීති දැම්මා. දැන් අපි නිදහස්. ඒක නිසා සුබත්‍රගේ මේ අභද්‍ර වචනේ ඇහුනට පස්සේ ආර්යයන් වහන්සේලා සහ රහසන් වහන්සේලාට විශාල ධර්ම සංවේගයක් පහළ වුණා. මේක තමයි මිනිස්සයා ශාසනය අඳුරගෙන තියෙන හැටි. සාමාන්‍ය ලෝකයා කවුරුත් එච්චරයි. අපි නීතියකට බැඳෙන්නේ ඇංගිලා රිංගලා යන්න බැරි තාක්කල් තමයි. එහෙම නැත්නම් අපි හැම පැත්තෙම බලනවා. ඒ වැරද්දලා ඊට පස්සේ නීතියෙන් පැනලා යනවා. ඉතින් ඒක තමයි ਸਰවචනාංශෙත් එක්කත් අපි ඇංගියෝ ඇංගියෝරා සෙල්ලම් කරන්න ගියාම ਸਰවචනාංශෙ නැති කාලෙට වඩා වැඩි පිරිසක් අපායට යනවා. ਸਰවචනාංශ පහළ වුණාට පස්සේ මේ මේ ඇංගි මුත්තන් සෙල්ලම් කරන්න ගිහිල්ලා. මොකද මේක හෘද සාක්ෂියත් එක්ක යන ගමනක් නේ ආධ්‍යාත්මික ගමනක් නේ බයලජ්ජා සහිත ගමනක් නේ ඉතින් ඒ නිසා ඒකට ආපු යත්තන්ට උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණීන්ට එවැනි ඉතිචින ෂටගති මායාවී ගති එහෙම නැත්නම් වංචනික ගති ඉන එකට දොස් කියලා හරියන්නේ නැහැ ඒක කාගේ හිතේ තියෙන ගතියක් හැකිතාක් මම සුවිශේෂයි අනික් කටේ නීතියෙන් ඕන මට නීති ඕනේ නැහැ කියලා කටයුතු කරන එක ඒක කාගේ ළඟ තියෙන ගතියක් නමුත් ඒක සාසනයට ආඩම්බරයක් නෙවෙයි ඒක සාසෙන්ට වස විලිලැජ්ජාවක් සුවච ගතියක් නෙවෙයි ඒකට කියන්නේ දුර්වච ගතිය කියලා. ඉතින් ඒ දුර්වච ගතිය නිසාම තමයි එවකට හිටපු 499ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ਸਰවඥ දේශනාව කාටවත් අවුල් කරගන්න බැරි වෙන විදිහට කඩකප්පල් කරන්න බැරි වෙන විදිහට ඉස්තාවර කරා. ඒක තමයි ධර්ම සංගායනාව කියලා කියන්නේ. ඉතින් ඒකේ සරුවචනාංශේ මෙතන මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන්නේ ਸਰුවචනාංශ මෙවැනි දේශනාවලදී ਸਰුවචන දර්ශනය එහෙම නැත්නම් සාසනික වශයෙන් මෙවැනි ප්‍රශ්න දිහා ආරණංශල බලන හැටි එතන හික්මෙන් නම් බලන හැටි සම්පූර්ණයෙන්ම වෙනස්. එයත්ෝ යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්ත කියලා ඒ ශේක පුද්ගලයා තමන් අතින් කයෙන් වචනයෙන් හිතින් වැරද්දක් වැරදුනොත් ඒ හැකි ඉක්මනට හෙලි කරලා ඒකට සමාව අරගෙන එයාට ඒක වසංගණ්ඩ අභෞවිය කෙනෙක් බවටපත් වෙනවා වසංගණ්ඩ බෑ කියලා කාට හරි කියලා මෙන්න මෙහෙම දෙයක් වුණා ඒක ඇත්ත තමයි කයෙන් වුණා වචනෙන් වුණා හිතෙන් වුණා නමුත් මේ ශාසනයට මේක හොඳ දෙයක් නෙවෙයි නිසාම මේකෙන් සමාව ගන්න ඕන වෙච්ච කෙනාගෙන් කියලා ඒක හංගන්න හදන්නේ නැහැ මේක තමයි ඔය සයිකෝපැතික් කියන මානසික රෝගියාගේ රහතන් වහන්සේගේ වෙනස. ඒ සයිකෝපැතික් නැත්නම් මානසික රෝගියා දහංගට දාලා දාලා දාලා දාලා බැරිම තැන තමයි සමාවිල්ලන්නේ. රහතන් වහන්සේ පටන් ගන්නේ සමාවිල්ලලා. ඉතින් මේ ලයිස්තුවේ උඩපල්ල වෙනසක් මිසක රහතන් වහන්සේ පිටසයි දෙන්නම එකයි. ලයිස්තු උඩපල්ල වෙනස් වෙලා තියෙනක විතරයි තියෙන්නේ. රහතන් වහන්සේ පටන් අරගන්නේ සෝවන් වෙච්ච කෙනා පටන් අරගන්නේ සමාවිල්ලකට. ඒ දුරුචකේනා එහෙම නැත්නම් මානසික අසහනයක් තියෙන කෙනෙක් නැත්නම් තණ්හා හෝ දික්ක හෝ මානය අධික වෙලා මානසික රෝගියෙක් වුණොත් එයා අන්තිමටම තමයි කියන්න පුළුවන් බොරු කරන්න පුළුවන් දහංගට දාලා දාලා දාලා දාලා අන්තිමටම තමයි ඒ තමන්ගේ වැරද්ද බාර ගන්න. ඉතින් අපි ඉන්නේ මේ දෙක මැද. හැම යෝගාවචරයකම ඉන්නේ ওই දෙක මැද. අපි ඒ තරම්ම වැරදි වසන් ගන්න හදන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි තාම මේ වැරද්ද හදා ගන්න ඕනේ. ඒකට චිත්ත මාත්‍රය උපදවා ගන්න ඕනේ කියලා එච්චරම ස්ථිරතාවයක් නැහැ. ඒ නිසා අපිට මේ වෙන සූත්‍රවල ගොඩක් අදාළ භාවයක් තියෙනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙවැනි දුරච භාවය ඇති කරන ධර්ම කරුණු හේතු 18ක් පෙන්නකොට අපි මේ ඊයේ ඉදිරිපත් කරගත්තේ චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති Tamanට චෝදනා කරපු වෙලාවක චෝදනා කරපු කෙනාට චෝදනාවකින් වරදපටවන. මේක තමයි කෙනෙකුගේ දුර්වච බව පෙන්වන ලකුණක්. එහෙම තියෙනවනම් නබෝ කලකින් ඒක නා සමාජයෙන් කොන් වෙනවා විශේෂයෙන්ම සත්පුරුෂයන්ගෙන් කොන් වෙනවා විශේෂයෙන්ම සද්ධර්මයෙන් කොන් වෙනවා එවැනි දුර්වචයත් එක්ක එකතු වෙනවා ඉතින් මේ දුර්වච කියන වචනයට සමාජයේ පාවිච්චි කරන දුර්වචස් භාවයේ වචනේ තමයි වර්චස් කියනවා වර්චස් කියලා කියන්නේ කක්කා. ඒ වසුරු මේ කවුටි කියලා වසුරු හෙල්ලා ගියයි කිව්වනම් ඌරෙක් කැවිලා වසුරු හෙල්ලා ගියයි කිව්වනම් හරකෙක් කැවිලා වසුරු හෙල්ලා ගියයි කිව්වනම් ඌ කැත කරලා ගියයි කියන තමයි. නිසා ගමී භාෂාවේ දුරචස් භාවයේ කියන්නේ වර්චස් ඌ ඇවිල්ලා මෙතන වර්චස් කරලා ගියයි කියලා කියන්නේ. ආය කාටවත් ගොඩ ගන්න බැරි වෙන විදිහට වැඩේ ආනලා තියලා ගියා. ඒ වගේම ਸਰවචන්නාංශේ විවෙනි ධර්මයන් ගැන උනන්දු, ඊටාත්ම සූක්ෂම වගේන හොයලා බලලා ෂට මායාවි වංචනික ගත හරගති හරහා මේ තමන්ගේ තියෙන මායාවි කියලා කියන්නේ නැති ಗುಣ පෙන්නන එක ෂට කියලා කියන්නේ තියෙන නුගුණ වසංගණයක. ඒ ෂටගති නැති කිරීමට අනුන් අපිට උපදෙස් දෙන්නේ ඒක තමන් ළඟ තියෙන දුර්වචකතියක්. තමන් ඒක දැනගෙන ඉස්මතු කරගන්න ਸਰවඥාන්සේ අපිට ගොඩක් ක්‍රමසාවිදි ගන්නලා තියෙනවා. අන්න ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා මේ කෙනෙකුගේ තියෙන දොරජ ගතියේ ලකුණක් තමයි කතං කතිබා. අපි සිංහලෙන් කියන්නේ කච කචි. මොනවා කරන්න ගියත් ඉවරයක් වෙන්නේ නැහැ. කට තම සෙයියාවක් නැතුව එකට කියනවා. එහෙම මිනිසයාට කවුදාක සත්පුරුෂයෙක්ගේ කැසුරක් හෝ සත්පුරුෂයෙක්ගේ සද්ධර්මයක් හෝ උපදේශයක් ලබන්න බෑ. ඒ නිසා මේ වර්චස්කතිය සහ කචකචේ තියෙනවනම් ඉතින් කොච්චර භාවනා කරත් ඇති වැඩක් නෑ. ඒකයි කියන්නේ මේ භාවනාවට ආපුවාම මේ ආර්ය තෝෂ්ණින් භාවයේ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඒකල බලන්න හිත gedera ගියාට පස්සේ කොච්චර වර්චස් වෙනවද කියලා වැඩි. ඒ Tamanටම දැනගත්තා. මෙහි ඉන්නකොට තියෙන මේ මේ ගැට ගහලා බැඳලා කටට මුකුවාටම් බැඳලා තියාගෙන හිටියට කච කච ගන්න දෙන්නේ නැතුවට gedera ගිය ගම වර්චස්. gedera ගිය ගමන් කච කචේ පටන් ගන්නවා. ඉතින් ඒකත් ලොකු පාඩමක්. ඒ කියන්නේ සරුවච්චන් වහන්සේ පිරිනවම් බල අවුරුදු 2600ක් ගියත් අපිට වර්චස් නොවි ඉන්න දැනුත් තියෙනවා. වර්චස් හිත උපදේශොත් ඕන්න වර්චස් කරගන්න පුළුවන්. කච කචේ නැතුව ඉන්න පුළුවන්. ඒ කාගේ හරි බැනලා හරි ගහලා හරි දනුවම් කරනවා කියන නිසා ඕ. ඊට පස්සේ ඕන්න කච කචේ ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකටම මැදිහත් වෙන පුද්ගලට අපි කියන යෝගාවචරය. ලද්දාපටම් මැරණකම්ම වර්චස් කියන එක දන්නෙත් නැතුව අපි මෙතෙක් කල සංසාරේ ඉපදිලා මැරලා තියෙනවා. ලද්දාවට මැරෙනකම්ම මේ කචකචේ කියන එකේ තියෙන නුගුණේ දන්නේ නැතුව තමයි අපි මෙතෙක්කල් සමාජයේ ඉඳලා තියෙන්නේ. ඉතින් අපිට මේ වැඩමුළුව නිසා හෝ ධර්මදේශනා නිසා හෝ එහෙම නැත්නම් මේ සූත්‍රවල තියෙන මේ පොත්පත් බලලා හෝ මම මේ මේ කතං කතිභාවය නැති කරගන්න ඕනේ. මගේ ළඟ වෙතේ දුර්වචස් බව නැත්නම් මේ වර්චස් ගතිය නැති කරගන්න ඕන කියලා චිත්ත මාත්‍රයක් උපදවන්නේ කොච්චර අමාරුද කියන එක මුල් කොටසදී මේ සූත්‍රෙ පෙන්නනවා. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උඹ කාටන් කියලා වැඳලා ඉල්ලුවත් මට උපදෙස් දෙන්න කියලා. උඹලගේ මේ වර්චස් වෙන ගතිය තියෙනවා නම් කතං ගති භාවයේ තියෙනවා නම් ඒක නාවත් උඹට අනුකම්පා කරන්නේ උඹ ඒ කෙනාට අප්‍රියමනාප කෙනෙක් වඩපත් Taman ගිහිලා අනේ මම ශිෂ්‍යභාවයෙන් පිළිගන්න මම යටහත් ඇසික් විදියට යටත් ඇසික් විදියට පිළිගන්න මම අන්තිවාසිකෙක් විදියට පිළිගන්න මම 16ක් විදියට පිළිගන්න කිව්වත් ඒ අවශ්‍ය කරන අනුග්‍රහය සත්පුරුෂයාගේ ලැබෙන්නේ නැහැ. ඒ කොහොමද? උඹ නිකමට හිටපන්. උඹ කාට හරි උපදේශයක් දෙන්න හදනකොට ඒ මිනිස්සයා එක ටික කියනවනම් ඒ මිනිස්සයා මේ වස්තු වද්දුරචස්කම තියෙනවනම් උඩ කොච්චරක් මේ මිනිස්සු එපා වෙනවද? වාතයක් වෙනවද අප්‍රිය අමනාප ඒ වාගෙම තමයි උඹ දැන් උඩ හිටියට උඹත් ওই දුර්වචකම තියෙනවා උඹත් ඕකටම තමයි කියලා මෙන්න මේ අනුමාන ගතිය නිසා තමයි මේ සූත්‍රයට අනුමාන සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේක ওই ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ එහෙම නැත්නම් බුද්ධ ආගම නිසා මුළු ලෝකෙම කැපිපෙන එකම රාජ්‍ය බවට නැත්නම් ධර්මද්වීපයේ වශයෙන් තියෙනකොට මේ අනුමාන සූත්‍රය තමයි භික්ෂුන් වහන්සේලා ප්‍රාතිමොක්ෂ දේශනාවට ආරම්භ ඕන කෙනෙකුට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඒ කණ්ණාඩිය නියම විදිහට තමන්ගේ රූපේ පිළිබිඹු කරන්නේ යම්සේද එහෙම නැත්නම් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් යම්සේද නිසා තමන්ට හැදෙන්න ඕනේ නම් මේක කණ්ණාඩියක් මේක හොඳ ආදාසයක් වාගේ ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් නිසා මේ අනුමාන සූත්‍රය හැදෙන්න කැමති එක්කනට ලොකු වටිනාකමක් වෙලා තියෙනවා. ඉතින් පොත්පත්වල පවා එහෙම නැත්නම් උපදේශමාලාවල් හදනකොට කියලා තියෙනවා පොඩ්ඩක් මේ අනුමාන සූත්‍රය කියලා බලන්න කියලා තමන්ම තේරුම් ගන්න මේ ලෝකේ බොරුවට එච්චර අවශ්‍ය නැහැ සත්‍යය මතුවේ. ඒක දැනගෙන තමන් මේ ෂටගති මායාවි ගැති නැතුව ඉදිරිපත් වෙන්නේ නැතුව මේ කෙලස් කපනවා කියන වැඩේ කරන්න බෑ. ඉතින් ඒ නිසා යම් දවසක යම් කිසි කෙනෙකුට තේරුනොත් මට අනුන් අප්‍රියමනාපයි ඒ වගේම මයි ළඟත් දුරචකක් තියෙනවා මාත් අනුන්ට අප්‍රියමනාප වෙනවා. ඉතින් මේ නිසා මට කරන්න තියෙන මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හෝ එහෙම නැත්නම් මේ රාග ద్వේෂ මොහ නැති කිරීම හෝ කැමැති බමණින් කරන්න බෑ මට ප්‍රතිපදාවට සුදුසුකම් නැහැ මගේ කෙලස් කැපීමක් වෙන්නේ නැහැ මේ දුරචකතිය තියෙනකම් ඒ නිසා යාට ඉස්සල්ලාම පහළ වෙන්න ඕනේ චිත්තං උප්පාදේති හිත පහළ වෙන්න ඕනේ මයි ළඟ දැනගෙන මගේ මේ දුරචකම නැති කරන්න ඕනේ. මගේ මේ පච්චාරෝපණය කියන දොස් කිය මට තමන්ට දොස් කියන කරාන දෝෂයෙන් ප්‍රතිඋත්තර දෙන ගතිය. නැත්නම් යාට දෝෂයක් ආරෝපණය කරන ගතිය මයි ළඟ හොඳ නෑ. මවන්නේ කොට හොඳ නැහැ කියලා මේ චිත්ත මාත්‍රාව උපදවගත්ත හිතකින් එවැනි දෘෂ්ටියකින් එවැනි යෝනිසෝ මනසිකාරයකින් ਸਰවචනන්සේගේ සූත්‍ර කියවලා බැලුවොත් ඒක කොච්චර කහ කැල දෙකට කැඩුවා වගේ ඒ පණිවිඩේ තියනවාද කියලා හොඳටම පිරිසිදු. එහෙම නැතුව මේ ਸਰවඥපාදේශිත මේ සීලය බොරුවට හොරසිල් පොරවගෙන හොර සිල් රෙදි අඳගෙන කරන්න තියෙන ජඩකම් කරගෙන මේ සුදු ඇඳගෙන ගත කෙරුවට එතකොට මේ සමාධි භාවනාව ගල්පිලිමයක් වගේ ඉඳගෙන ඉන්න පුළුවන් තරමට වඩලා තිබුණාත් එහෙම නැත්නම් ওই කියන විපස්සනාවෙන් මම අතන ඉන්නවා මෙතන ඉන්නවා කියලා කයිවාරු ගැහුවත් ඒකේ නාගාව මේ දුරචකතිය තියෙනවා නම් කවදාකවත් බුදු නියෝජනයක් ඒකෙන් වෙන්නේ නැහැ. ධර්ම නියෝජනයක් වෙන්නේ නැහැ. සංඝයා නියෝජනෙ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ওই කියන අභ්‍යන්තරං තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී කියෝ විදිහට ඇතුළත කෙලස් ගොඩක් තියාගෙන පිටිපැත් පිටපැත්තේ මේ ශරීරයේ ලතු ගාලා උලලා නැත්නම් යෝගාවචරයක් වාගේ භික්ෂුවක් වාගේ භික්ෂුණියක් වාගේ හිටියට ඒක ਸਰුවඥ වංශයේගේ පිළිපදීමක් වෙන්නේ නැහැ. පිළිපදින්ට ඒක ඒක ඇත්ත ඒක සමාජ වශයෙන් ඇත්ත. ඒක නෙවෙයි එකම ප්‍රශ්නේ. එහෙම ඉඳලා තමන්ට කවදා හරි දුරුජ භාවේ නැති කරන්න ඕනේ කියලා චිත්ත මාත්‍රාව ඉපදුවත් ඊට පස්සේ කන්දක් වැඩ තියෙනවා. ධික ගමනක් තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රතිපදාවට ඒකේනා කුසල ඡන්දයක් ඇති කරගෙන මේ චිත්ත මාත්‍රයට කියන්නේ කුසල ඡන්දේ කියලා. ඡන්දං ජනේති කියන එකයි. ඊට පස්සේ ආර තීරණ පටන් ගන්නවා අවුරුදු 2600ක් මේ පාරේ ආපු මේ අපේ සම්ප්‍රදාය ආපු හැම කෙනාම හැබැයි වෙනසක් ජීවිතය ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ සද්ධාව නිසා හෝ සීලයට ගෞරවය නිසා හෝ සතිය පිහිටවලා හෝ සත්පුරුෂයන් දැකලා හෝ ආර්යයන් වහන්සේලා දැකලා හෝ මේ චිත්ත මාත්‍රාව උපදවලා තියෙනවා. මයි ළඟ දුර්වච බව නැති වේවා කියලා. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම යා ගඟට වැටිච්ච දෙයක් කනරැති කොටයක් මහමුදට ගලහක සාගෙන යන්න ASCII අර ආර්ය ප්‍රවාහයට ආර්ය වංශයට වැටිලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුර්වචකම් නැති කරගෙන වැඩෙනවා. ඒ වැඩිම සඳහා වැදගත්ම වෙන්නේ ඒ කෙනාටම ඇතුළතින්ම අවශ්‍යතාවයක් මතුවෙන්න ඕනේ මගේ දුර්චකම නැති කරන්න ඕනේ කියලා. ඒක සර්වචනසේ ਸਰබලධාරී දිව්‍යන් වහන්සේට දුන්නෙත් නැහැ. ඒක නිකාය මහානායක හමුදුරට දුන්නෙත් නැහැ. ඒක අම්මා අප්පට දුන්නෙත් නැහැ. පන්තියේ සර්ට දුන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට දීලා නැහැ මේකයි ਸਰවචනංශේ මානවයට දීලා දෙන උත්තරම ගෞරවය පුතේ කවදා හරි උඹට හැදෙන්න පුළුවන් වෙන උඹට ඕන නම් විතරයි අධ්‍යාපනයේ සම්පූර්ණ මේ පටලවා ගත්තා. අධ්‍යාපනයේ වෙන්නම නීති පද්ධතියක් හදලා දඬුවම් කරලා මම කියන්නේ ආගම සම්පූර්ණ මේ කනාගත්. ආගම් නායකයෝ අනුන්ට අපායට යනවද ජීවි ලෝකට යනවද කියලා චරිත සාධික දෙන්න පටන් ගත්තා. හැම සංවිධානයක්ම දුර්වචයි. හැම සංවිධායකයක්ම කතංකති භාවයට උදව් කරනවා වර්චස්. දුර්වච භාවය නැති කරන නැති කරන තියෙන තමන්ට තමන් ගැන විතරයි. තව කෙනෙකුගේ තුරච භාවයක් නැති කිරීමේ අයිතියක් හෝ විධායක බලයක් හෝ පැනවීමේ ශක්තියක් තව කෙනෙකුට නැහැ. ඔය එංගලන්තයේ ප්‍රධානම චින්තකයෙක් කියලා තිබුණා කෙනෙක් තව කෙනෙකුට එහෙම බලපෑමක් කරන්න යනවනම් උඹ බ්ලේච්චයි උඹ වැද්දා උඹ අශිෂ්ටයි උඹ දුර්වචයි උඹ හදනේ හදන්න ඕනේ මම තමයි උඹ හදන්නේ කියලා කවුරු හරියෙන් බලතල ගත්තනම් ඒ මිනිස්සයා විතර මානවයට විරුද්ධකම් කරන තවත් ජඩයෙක් මානව ඉතිහාසෙම නැහැ කියලා කියනවා කාටවත් බෑ තව කෙනෙකුගේ දුර්වච භාවයට ඒක වාසියට අරගෙන යාට මම සෝච කරන මම තමයි ලොක්ක වෙන්නේ මොකද කවුරුවක්වත් එහෙම සෝච නැහැ කාටවත් එහෙම එහෙම ප්‍රසිද්ධිය කියන්න බෑ තියෙනවා නම් ඒ මනුස්සයාගේ තියෙන දුරු සෝචක මේක ගතියක් තමයි අනුන්ගේ චරිත වලට ඇඟට තියන්න යන්නේ අත තියන්න ගියා නම් ඒක ඒකාන්තෙම කතංගති භාවයට හේතු වෙනවා දුරච භාවයට හේතු වෙනවා ඒක නිසා දන්න කෙනා නැත්නම් සරුවච්ච දේශනාව වචන මාත්‍රාවෙන් දන්නවනම් සුත්තමයේ වශයෙන් දන්නවනම් අසුවිරු ඥාන තියෙනවනම් ඒක නා හිතා ගන්නකොට මේ අනුන් හදන්න යෑමෙන් හෝ එවිට තමන් දුර්වචය කියලා පශ්චාත්තාප වීමෙන් කවදාකවත් ලෝකෙට සේවයක් වෙන්නේ නැහැ එකක් කරන්න පුළුවන් මම ළඟ දුර්වචකම තියෙනවා මම ඒක නැතිකරන්න චන්දං ජනේති චිත්‍ර මාත්‍රාව උපදවන්න ඕන. එතකොට මට ගොඩක් කරදරයි. මොකද ඉන්න අනිත ඔක්කොම දුර්වචයි. කියන දේ කරන්නේ නැහැ. කරන දේ කියන්නේත් නැහැ. ඒක මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මම ඒගොල්ලෝ හදන්න පටන් ගත්තොත් ඒක ඒකාන්තයෙන්ම මට අකැලලක්. ඒක ਸਰුවඥාන් වහන්සේගේ උගන්වීම නෙවෙයි. ඉතින් මේක තමයි ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා කියන්නේ. මේක තමයි අමාරු දෙය. මම දන්නේ කොච්චර දුරට මේ වචන කතා කරාට මේක sannivedanayak වෙනවද කියලා. නමුත් අපි හිතමු මේ ඉන්න සබේ හැම කෙනෙක්ම චිත්ත මාත්‍ර උපදවන ජීනි කියලා. මම දුර්වච වෙන්න යන්නේ මම පුළුවන් තරම් ඡන්දයක් උපදවා ගන්නවා. මම දුර්වච වෙන්නේ මම සෝච වෙන්න ඕනේ කියලා. අන්නේ චිත්ත මාත්‍ර උපදවාගත් එක්කන වරින් වර සලකා බලන්නේ කියලා තියෙනවා. මගේ මේ මම ඒ අදිෂ්ඨාන ගත දවසින් අද දක්වා මේ සති කාලය තුළ මේ මාස කාලය තුළ මේ අවුරුදු කාලය තුළ මම මේ එකට එක කියන අනුන්ට චෝදනාවෙන් පච්චාරෝපණය තවත් ආරෝපණය කරන ගතිය අඩු වෙලාද වැඩි වෙලාද අදිෂ්ඨාන ගත දවසේ ඉඳලා එයා සලකා බලන්න ඕනේ මයි ළඟ මට කවුරු හරි චෝදනා කරුවොත් චෝදනාවෙන් මම එයාට තව චෝදනා කරනවා එහෙම නැත්නම් ඒක ගැළපෙන්නේ නැහැ ඒක අසිෂ්ටයි ඒක මේ ෂටගතියක් මම ගත්ත අදිස්ථානයේ පිටලා මම ඒ ඇහිච්ච දේ නැහැ වගේ මට ඉන්න පුළුවන්ද ඒකේ නාමට දෙන්නේ ලොකු නිදීනංව පවත්තාරං යම්පස්සේ වජ්‍ය දස්සාවි කියන ධම්පද ගාතාවේ හැටියට යාමට නිදාණයක් පෙන්ලා දෙන්න වගේ මයිලක තියෙන අඩුවක් පෙන්ලා දෙන්නේ මේ නිසා මම මෙයා කියන දීතියට මේ දුර්වච නොවුනොත් මම මෙතෙක් කල් ලෝකයේ අරතුණු අප්‍රසාදය අමනාප ගතිය නැති වෙලා මම ප්‍රේමනාප කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා මෙයා මට නිදානයක් පෙන්ලා දෙන්න කෙනෙක් වායි කියලා ඒකේ හොඳ පැත්ත දකින්නකට කියන සෝච ගතිය, මෘදු ගතිය, අනතිමානී ගතිය කියලා. අන්න එහෙම බලනකොට Taman තුර එන්නේ එන්නේ ඔලොමොල ගතිය, ප්‍රගල්භ ගතිය, දුරුච ගතිය වැඩි වෙලා නම් වෑයමක් කරන්න කියලා. අර ගත්ත කුසල ඡන්දේ ගත්ත කොඩියම අරගෙන ඉදිරියට යන්න ඡන්දං ජනේති වායමති අන්න ඕකට තමයි වීර්යචෛසිකය කියලා කියන්නේ. ඉස්සල්ලාම අදිෂ්ඨානය ගත්තා. අදිෂ්ඨාන සලකා බැලුවා. යම් කාලයක් තුල මොකද මේ අදිෂ්ඨාන මට්ටමෙම සමානට හරියනවා. ඒක හිතා ගන්නවත් බෑ. මම මෙහෙම කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරපු ගමන්ම මොකද අපි මෙතෙක් කල් එහෙම අදිෂ්ඨානයක් නැති නිසා අපි අලකොල මීනකොල දන්නේ අරකට එකයි මේකත් එකයි කච කච ගන්නවා දුර දුරුච වෙනවා අදිෂ්ඨාන ගත්තට පස්සේ ඉබේම හරියනවා ඒ කට්ටියට අපි කියනවා උග්ඝටි සංඤ්ඤ පුද්ගලයෝ කියලා. එයානිකන් වතුර යට දිහට තිබ්බ කලේ එයා ඉක්පාට අනිත් පැත්ත හරවනවා. හිරෝ හරවපු ගමම කලේ විරන. මෙතෙක් කලුත් තිබුණේ වතුරේ තමයි හැබැයි මුණින් අතට හරවලා. දිහට කලයක් තිබ්බත් 60 පැයක් තිබ්බත් පිරෙන්නේ නැහැ කියලා කවියක් තියෙනවා ලංකාවේ මුණින් අතට හරවලා. ඒක අනිත් පැත්තට හරවන පමා විතරයි උග්ගටි සංයු කියලා කියන්නේ ඝටය කලේ උණින් මත හරව. හරවනකොටම තීන්නෙම කොටත් වතුරයට වහා පිරෙනවා. මෙතෙක් කල තිබුණු හැඩේ වර්ණ නැති එකයි තියෙන්නේ. තව සමහරෙකුට හොඳට පින පිළිලා තියෙනවා. අදිෂ්ඨාන කරාට ඇතුළෙම උපනාව තිබුණාට අධ්‍යා වෑයම් කරනවා. ඒකට කියනවා විපංචිතඤ්ඤ පොඩ්ඩක් කියලා දෙන්න උඹ ඔය කොච්චර දැඟලුවත් ඔට ඔය අවශ්‍ය ජනප්‍රියතාවයේ ඔය ප්‍රියමනාභාවයේ එන්නේ නැහැ උඹලා කොයි තියෙන දුර්වච ගතිය නිසා ඔය වර්චස් ගතිය නිසා ඔය එකිනෙක කියන ගතිය නිසා ඒ නිසා පරිසම්මය මම මේ කියන්නේ ඔබට තරහට නෙවෙයි මේක බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා මේ මොග්ගලන් සංජය මෙහෙම කියලා තියෙනවා කියලා කියනකොට සමහරකට ඒ කියන කෙනාගේ ගම්භීරත්වයේ අනුව කරුභාවනියත්වයේ අනුව යාට විපංචිතඤ්ඤ පුද්ගලයාට උග්ගටි සංයුතරන් නැති උනට තේරෙනවා එතකොට යාට පොඩි වෑයමක් කරන්න ඕන. ඊට පස්සේ ඉන්නේ නෙయ్య පුද්ගලයා. ඒ පුද්ගලයා ඉතින් අර බුදුමාකාර වෙලාවක් යනවා. ටික ටික ටික ටික මේක සුද්ධ කරගෙන ඉන්න ඉතින් අපි නම් වැටෙන්නේ කොතෙන්ද කියලා හිතන්න බෑ. ඔය කලෙ මොනින්නව පවලින් දිගහැරෙන જાතියද? නැත්නම් ටිකක් විස්තර කරනකොටද? එහෙම නැත්නම් කොච්චර පිස්සත් යන්නේ නැති ගතියද? සමහර කටේන කොහොමඩක්වත් මේ ජීවිත වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර වෑයමක් කරනකොට Tamanට තේරෙනවා නම් මම මෙතකල් වෑයම් කරේ නේ අදිෂ්ඨාන ගත්ත විතරයි ටික ටික කරන්න ඕනේ කියලා. අන්න ඒක උනන්දු කරවන්න සර්වචන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක අන්තිම ගැඹුරුයි. ඒක ගැන මම ඉතින් ඒක පැත්තෙන් කනගාටු ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඒ සූත්‍රය මේකට ලස්සනට සාධකයක් වෙනවා. සර්වචන් වහන්සේ නිග්‍රෝධාරාමේ ඉන්නකොටම දවල් දාණයෙන් පස්සේ උන්වහන්සේ විවිකේ සඳහා කැලේකට ගිහිල්ලා ජංගා විහරණය සඳහා පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කර කර ඉන්නවා දවල් දාණයෙන් පස්සේ. එතකොට එතෙන්ට ඇවිල්ලා බ්‍රාහ්මණෙක් ඒ කියන්නේ ਸਰවචන්නාංශිකම જાතියේ ශාක්‍ය වංශිකෙක් වෙන්න ඇති. එයත් එනවා අර හේවනට මේ විවිකේ සඳහා ඒ කියන්නේ ලන්ච් ලන්ච් බ්‍රේක් එකට ඇවිල්ලාදී. දවල් ගානේ අරගෙන ලන්ච් බ්‍රේක් එකට කට්ටිය දෙන්න එකතු වෙලා පබ් එකේ එකතු වෙලා වගේ බුදුරජාන් වහන්සේ මේ බමුණා ඉන්නකොට බමුණ අහනවා බුදුරජාන් වහන්සේගෙන් කතං වාදී කෝ ආවුසෝ ඔබතුමා මොන වගේ වාදයක් ඇති කෙනෙක් ඔබතුමාගේ දර්ශනය මොකක්ද එතකොට බුදුරජාන් වහන්සේ ඒ බමුණා දැන් මේ කතං කතිභාවයක් නැති වෙන්න බුදුහාමරන්න ඕනේ බමුණ ඇවිල්ලා ප්‍රශ්නයක් නගනවා මේ ප්‍රශ්න නගනකොට බුදුජානකේ දෙනව උත්තරයක් ඒක එදත් අමාරුයි අදත් අමාරුයි ඒක අහලා බමුණත් අමාරු වෙట్లా තිනවා ඒක අහලා සංඝයත් අමාරු වෙట్లా තිනවා බුදුජානකේ සඳහන් කළා තිනවා යථාවාදී කෝ ආවුසෝ එවත්නි මේ බමුණට කතර මම මෙවැනි වාදයක් සහිතයි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ වික්කය තිටති. මගේ තියෙන වාදය තමයි දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත රජුන් සහිත මේ ලෝකේ කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ විග්‍රහය නැහැ. ඒක ටික නැහැ. මේ තමයි බුදුරජාණන්සේගේ දර්ශනය. ඒ නිසා මේක තමයි බුදුරජාණන්සේගේ ජීවන චර්යාව යථාචපන කාමේ විසංයුත්තං විහෙරති තම් බ්‍රාහ්මණං අකතංකති චින්න කුක්කුච්ඡං භවා භවේ විවිත තණ්හා එවං වාදීකෝ අහං ආවුසෝ කියලා බුදුජානනාංශේ මතක් කරනවා මං කොහොමද ඉන්නේ කිසි කෙනෙක් එක්ක ගැටෙන්නවත් කතාවට යටෙන්නවත් පැටලෙන්නවත් නෙවෙයි ඉන්නේ යම් ආකාරයකින් මම මේ ඒ කතා කරන්නේ හොද්දට මතක තියාගන්න අපි කතා කරන්නේ කාමෙටමයි වෙන මොකක්වත් නැහැ ඔය ලංකාවේ හිටියා මේ ඥාන විමල කියලා ජර්මන් හාමුදුරු කෙනෙක් බොහොම ජර්මන් කට්ටිය හොඳට සලකන සුද්දා පැවිද්දා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් හිටියා පයින්මයි ඇවිද්දේ කවදාකවත් පින්න පාදෙන්තර ගමනක් ගිනා සිරපු දෙයක් දැම්මේ නැහැ කොහොමත්ම ආදර්ශ චර්චයක් ගත කරා ඉතින් හැම සුද්දම පැවිදිච්චා මේ හාමුදුරු ගාවට යනවා වන්දනා කරලා එන්න මොකද ඒ තරම්ම පූජනීයයි ඒ තරම්ම විනයගරුකයි ඒ තරම්ම ධර්මගරුකයි ඉති වඳපුවාම මේ හාමුදුරෝ අරගොල්ලන්ගෙන් පොඩි කතං කති භාවයට කැමති නෑ. ආපුවාම වන්දනා කළා නම් සාමනීරද හොඳයි. එමන අද ඉඳලා මහන්සිලම උපසම්පදාවය. මේ ශාසනයේ තියෙන්නේ එහෙම පැන පැන වටේ ලෙල්ල මේ වනාතේ වහන ශාසනයක් නෙමෙයි එලිම උපසම්පදාවය. ඉතින් ඊට පස්සේ ආ කතා කරුවොත් එහෙම අවසරයි මම මේ බැවිදි වුණා මට ඒක නිසා මට බණ භාවනාවක් නෑ නෑ ඒක මොකක් කතා කරන්න ඕනේ නෑ. ඔබේ අදාළ විනය හදාගන්නේ හදාගන්නකම් භාවනාවක් නෑ. ඊට පස්සේ දැන් උපසම්පදා වෙලා ගියානේ. උපසම්පදා වෙලා ගියාට පස්සේ කියනවා අවුරුදු 5ක් ගුරුවරෙක් අතර හිටපන්. ඊට පස්සේ භාවනා කරපන්. එහෙම නැතුව ඔය දුවදෝ ඇවිද ඇවිද ගුරුවරුත් මේව කරන භාවනාවක් මේ සීලවාදේ කරන්න බෑ. මම කරලා කතා කරලා දෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට හිතට හොඳම දෙනේ. පිටරටින් ආපු ආමතුරු කෙනෙක් අපි මේ ලංකාවේ හැමෝටත් වැඩි සැරෙන් කතා කරනවා. ඉතින් කියනවා මං ආවේ ස්වාමීන් වහන්සේගෙන් මම මේ එහෙම විවේක වෙලා ඉන්න විවේක වෙලා ඉඳලා බෑ ගුරුවරෙක් කරගෙන ඉන්නවා. දැන් මට ආසයි ස්වාමීන් වහන්සේ මේ මම අවසරයක් ගන්න ආවේ සිංහල ටිකක් ඉගෙන ගත්තොත් කමක් නැද්ද? සිංහල ඉගෙන ගන්නේ මොකටද? ඛණ්ඩනේ. මොකටද සිංහල? බලපන් අවුරුදු 20ක් මං ඉඳලා තිනවා බින්දපාත කරලා ගිහලා තිනවා සුඛී හෝතු කියන වචන දෙක විතරයි මං දන්නේ. බලපන් මට මිනිස්සු සලකන හැටි. හැම වචනයක්ම ඔබ කතා කරන්නේ ඛණ්ඩ. කතා නොකරුවට බින්දපාතේ හම්බ වෙනවා. ඔබට දැන් මොකක්ද ඕන කරන්නේ? ආයෙ මොකොත් නැහැ කිසිම තැනකම කිසිම කෙනෙකුට එහෙම් මෙහෙම් දාලා යන්න පාරක් නැහැ සුද්ධෙටම කියනවා පාර දැනත පයින් බලයන් ඔබට සෙරෙප්පු ඉල්ලන්න ඕන මෙන්නේ පයින් යන්න බැරිද නේ එතකොටනේ කතා කරන්න ඕන පයින් යනවනේ සෙරෙප්පු එතකොට කොට කතා කරන්න ඕන කතා මොකක්ද හැබැයි ඒ ශාන්තියකට ජීවත් වෙනවා මේ උකුල්ලට ගෙවෙනකන් ඇවිදලා තිබුණා ඒක නිසා බලන්න අපි දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ඇයි කියලා බලන්න අපි භාෂාව පාවිච්චි කරන්නේ මොකටද කියලා. මේ අවශ්‍යතාවයෙන් සම්පූර්ණ කරගන්න. ඒ නිසා සර්වචනසේ සඳහන් කරනවා මගේ වාදයක් තියෙනවා බමුණ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකෙ. මොකද හැම වෙලාවෙම සර්වචනසේ පිරිච්චක තියෙන්නේ වර්තමාන. ඒකට කවුරුත් එක්ක කතා කරන එක අලි ඉසීකක්කවන් කලි කන්ද කිරියාව. ඒ කරන දෙයක් නෑ. ඉතින් මේ ධර්ම දේශනා කරන්න ඕනේ. නමුත් නිකං කතා එහෙම එකක් මේකේ නෑ. ඒක විස්තර කරනකොට කියන්නේ යථාජපන කාමේ විසංයුත්තක්. මේ එන පුද්ගලයා මයිත් එක එන්නේ කතාවට කාමෙට. මම මේ මනසට උඩගිරි දෙන්න ඕනෙත් නෑ. ඒ මනස එනදී short and sweet, short to the point කතා කරනවා නම් භාවනාවට සරුවචනස උත්තර දෙනවා. එහෙම නැතුව මේ වටවලල්ලිය විදිනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ආලවට්ටම කියලා කියන්නේ කාමෙම තමයි සමම කාමේයි විසංයුත්තම් මම ඒකට සංයුක්ත වෙන්න කැමති නැහැ. ඒකන් කාම භෝගින් එක මට එච්චර ඇයි හොඳයියක් ඇත්ත නෑ කාමයේ විසයින්ත විරත්තං අකතං කති කොච්චර අවශ්‍ය ගන්න හැදුවත් කතාවට අතේ බෝල්තල් ගාගෙන තමයි කතා කරන්නේ අත දෙනකොටම ග්‍රීස් යකා වගේ ඉන්නවනම් මොකාටවත් අල්ලගන්න බෑ දැන් අපි කොල්ලබබ වුණොත් තමයි ඔක්කොම අහුවේ අල්ලනල්ලන එක නම් කොල්ලබබට අහුවෙනවා කොල්ලබබත් අහුවෙනවා ග්‍රීස් යකා වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ කවුරු හරි ඇල්ලුවත් ලෙසලා යන එකයි තියෙන්නේ ඒකට කියන්නේ අකතං කතියි තවුරට ඇහුවොත් මොකද්ද කතා කරන්න තියෙන්නේ? කෙටියෙන් කියන්නේ. එචි අර මනසට පිහියෙන් දමලා යනවා. ඇයි අද්දෙයනේ ටිකක් ඔක වටෙන් කිව්වහම මොකද වෙලා තියෙන්නේ? ආලවට්ටම දාලා ලල්ලිත්‍ය දාගලා කතා කරන්න පටන් ගත්තාම ඒකට කියන්න වෙදෙන සීන බුදුජානනාංශ දෙන්නේ අකතං කති. වැඩි නෑ මට. ඒකේ මේ ආලවට්ටම් දාන දෙයක් නෑ. මොකද අන්තිමම ඕකේ හම්බෙන දේ අපේ විවිගෙන දිගන එක විතරයි කරන්නේ. කාමයේ වඩන එක විතරයි කරන්නේ. චින්න කුක්කුච්චං. ඔය කියන්න හදන දේ පිළිබඳව මට හැකියාවක් නැහැ. ඔය කියන්න හදන දේ වාලා වට්ටමින්ම කාමෙම තමයි. ඒක මයි ළඟත් තියෙනවා. ඒකට ඇදිලා යන ගතියත් මයි ළඟ තියෙනවා. නමුත් මම ඒකට උදව් කරන්නේ නැහැ. මට කුකුසක් නැහැ. සරුවචනසේ සඳහන් කළා තියෙනවා. මම මේ ලෝකේ කොච්චර නොගැටි ඉන්න ගියත් ලෝකේ හැමදාම මයිත් එක්ක ගැටෙන එකේ සත්ත පහක අඩුවක් නැහැ. බුදුහාමුදුර එහෙම කිව්වනම් අපි කොහොම කියන්නේ? අපි ළඟත් කොක්ක තියෙන්නේ, මේ පැත්තෙත් කොක්ක තියෙන්නේ. ඉතින් කොක්කර කොක්ක වදින. මේ පැත්තෙන් හිතන කොක්ක දිගහැරලා තියෙනවනම් මොකද වෙන්නේ කියලා? දැන් අපි පැත්තේ තියෙන බිලි කොක්කක් වගේ එකක් නම් මේ පැත්තෙන් බිලි කොක්කක් දැමන ටක් ගාලා අල්ලනවනේ. අපි පැත්තේ තියෙන ඉදිකට්ටන් නම් බිලි කොක්ක අහුවෙන්නේ නැහැ. බිලි කොක්කට ඉදිකට්ට අහුවෙන්නේ නැහැ. මේක තමයි මේ හැකිලි දිගාරිනවයි කියලා කියන්නේ. මේක තමයි මේ දස සංයෝජන හැරෙනවයි කියන්නේ අර බිලිකොක්ක වගේ ටිප් එක දිගෑරියාට පස්සේ කවුරු කොකු දැම්මත් හැකිල්ලක් නැහැ. හැකිල්ල තිබුණොත් ඇවිලෙනවා. මේක දිගාරින එකට කියනවා ජීන කොක්කුච්චම් මන් දන්න ඔක්කොමලගේ කොක්ක තියෙන්නේ මම ළඟත් කොක්ක තමයි තියෙන්නේ ඒක නිසා අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරද්ද තමයි කියලා කියනවා වගේ මගේ කොක්ක දිගහැරලා තියෙනවා නම් ඉදිකටක් වෙලා බිලි කොක්කක් නැතුව මට සැකේකුත් නැහැ ඕකේ තියෙන්නේ කොකුසයක් භව භවං විතරාගෝ. මේ ඊගා වාත්මට මට මේට වැඩි ලොකු වෙන්න ඕනේ. මට ඊගා වවුරුද්ද මෙච්චර වැඩි වෙන්න ඕනේ. ඒ වගේ මට මේ වීත තණ්හාව කියලා කියන්නේ මේ මගේ කාමයේ අවසන ඇකන දිවනාශී පුරෝණ එකක් නෙවෙයි. අපේ කට්ටියගේ මගේ දරුවන්ගේ අපේ පවුලේ සිංහල බුද්ධහමී එහෙම කතාවකුත් මට නැහැ. ඊගාවත් මේ හොඳ වෙන කතාවකුත් මම නැහැ. මොකද මම දැන් ජොලියේ ඉන්නේ. මේ දැන් ඉන්න හිත විතර මොනම එකක්වත් හොඳ නැහැ. එහෙම නැති කෙනාට තමයි කුකුස් වෙන්නේ. එහෙම නැති කෙනාට තමයි මේක දියුණුකරන කතංගති භාවය ඕන වෙන්නේ බුදුජානනාංශ කියනවා මම යම් වාදයක් ඇතුවද ඉන්නේ. අර පිරුණු කලේ දිනන සැලේ වගේ මම මේ මොහොතේ මේ විවේකය මේ මොහොතේ පිටිච්ච ගතිය මේ මොහොතේ හුදෙකලාව මේ මොහොතේ විවේකය තමයි මම දන්නවා ලෝකෙ කොහෙ ගියත් ගන්න තියෙන උප්පරිමේ. ඒක තව වැඩි කරන්න හිතනවා නම් ඒක අනිවාර්යෙන් මේ මොහොතේ හුදෙකලාවට කරන නිග්‍රහයක්. ඒක තමයි මගේ වාදේ. ඒක තමයි මගේ දර්ශනය. ඒක තමයි මම කටයුතු උගන්වන්න තියෙන්නේ. ඉතින් අර චිත්ත මාත්‍රයක්වත් උපදවන්නත් නැති කෙනෙකුට මේක ඇහුනොත් එම් මොකද හිතෙන්නේ කියන්න බෑ. මම මේ කතංකති භාවයේ මම මේ දුර්වච වෙන්නේ නැතුව සෝච වෙන්න ඕන කියලා චිත්ත මාත්‍රාවක්වත් උපදීකත්තේ නැත්නම් හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ Taman ළඟ ආපු මිනිස්සයාට ඵලයන් යන්න කිව්වා කියලා. නොදකින් කිව්වා වගේ. ඔබත් එක්ක මට කතාවක් ඕනේ නැහැ කිය කිව්වා වගේනේ. නමුත් හිතාගන්න යම් ආකාරයකින් අපි බුදුහාමුදුර ළඟට යන්න ඉස්සර වෙලා අපි ළඟ තිබුණා මේ දුර්වචභාවේ නැති වෙන්න ඕනේ, කතංකති භාවේ නැති වෙන්න ඕනේ, අක්ඛම ගතිය නැති වෙන්න ඕනේ, අප්පදක්කිනක් ගාහි නැති වෙන්න ඕනේ. ඒ නිසා මම බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ කිනම් වාදයක් මොන දෙයක් නියෝජනය කරනවද මොනක් ආදර්ශයට පෙන්නනවද මොනවද කියන්න කැමති කියලා බුදුන්ස් කියනවා මම කිසි කෙනෙක් එක්ක ගැටෙන්න කැමති නෑ මම ළඟ කුකුසකුත් නෑ කතං කති භාවයකුත් නෑ මට මේ අනාගත සැලසුම් අරකට වෙන්න ඕන මේකට වෙන්න දෙනකුත් නෑ ඉතින් දැන් සරුවචනාංශ මේ බමුණට කිව්වට සාතු බමුණා නලලේ රයි තුනක් නම් වල දිව පෙරලා හ්ම් කියලා ගියාලු යා හරි ලස්සනට කියලා තියෙනවා මේ සූත්‍රයේ බමුණ බුදුහාමුදුරන්ට කරව දැන් බමුණට දැන් කොල්ල බබා කියලා අල්ලවන කියලා ග්‍රීසකෙක් නහුවලදී අහුවෙන්නේ නැහැ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්න ගිහිල්ලා සංඝයා වහන්සේට මතක් කළා කියනවා මම මේව නික්‍රෝධාරාමේ විවේකීව ඉන්නකොට බමුණෙක් මයි ළඟට ආවා. ඒ බමුණා මයින් ඇහුවා මේ මේ උපවාසයක් කිවනම් වාද සහිත කෙනෙක්ද කියලා. මම ඒගොල්ලන්ට මෙහෙම කිව්වා මම කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ නැති වාදයක් සහිත කෙනෙක්. මම ඒ කිනාට කතාවට මට ආසාවකුත් නැහැ. මයි ළඟ කුකුසකුත් නැහැ. මේ ලෝකය කියලා කියන්නේ කොල්ල බබේ. කොයි එකත් එකයි. ඒකේ වැඩියෙන්ම කොල්ල තියෙන කට්ටියට තමයි නෑදෑයෝ කියලා කියන්නේ. එහෙනම් බේරන්න බැරි කොක්ක. ඒගොල්ලෝ මේ අල්ලන්නත් ඉස්සෙල්ලා අහුවෙලා ඉවරයි. ඒගොල්ලෝ හිතාන ඉන්නව අහු වෙන්න ඕනයි කියලා. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. එහෙම නැත්නම් යාළුවෝ. ඊට පස්සේ අපි දන්න කට්ටිය. මෙච්චර මේ වගේ බූවල්ලක් මේ තරම් මෝරහක්කක් මේ තරම් අහුවෙන දෙයක් සංසාරේ කොහෙවත් නැහැ. මේ තමන්ගේ මේ නෑදෑයන තියෙන දුවා දරුවන තියෙන ආශාව. බුදුරජාණන් කියනවා බබුස්තන වලින් බැඳ තැන කිත්තම් කඹ වලින් බැඳ ජකඩෙන් බැඳ දඬුවෙන් බැඳ කඩද හැකි නමුත් මේ පේන්නේ නැතුව ඉන්න මේ තියෙන දුවා දරුවන තියෙන අඹ දරුවන තියෙන ආශාව නම් මේ ආත්ම නිතරම ඊගාව ආත්මයක් දිනේ. ඒක නිසා ඒක දැනගෙන කටයුතු කරනවා නම් නැත්නම් එහෙමනේ හිතක් හදාගත්ත කෙනෙක් බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා කියලා දැනගත්තා නම් ඒ මනසට ටිකක් හිතාගත හැකි මට අමාරුයි. නමුත් බුදුරජාණන්සේ නියෝජනය කරන්නේ කොමන සත්‍යයක්ද? උන්වහන්සේ දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ දැන් අර බමුණට කියනකොට තේරුන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ට තේරිලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා සංඝයාට කියනවා මට බමුණෙක් හමුණා මම මෙන්න මේම අදහසක් කිව්වා. බමුණා යටතොල පෙරලලා නල රැලි ගන්නලා කියලා හුම් හුම් සත්‍යක් කියලා ගියයි කියලා. කිව්වට පස්සේ දැන් හාමුදුරන්ට ඊට වැඩි අප්සෙට් දැන්. බමුණට නම් තව කමක් නැහැ. බමුණ මිත්‍යා දෘෂ්ටි කරන දැන් එකම හාමුදුර කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ. බුදුරජාණන්සේමීටි කියලා මේ වார்த்தාව කියලා උන්වහන්සේ ගඳ කිලිට වදිනවා. සංඝයා කතා කරලා බලනවා දැන් මේ බුදුරජාණන්සේ අපිට කිව්වේ අපිට තේරෙන්නේ නැහැ කියලා මේ පන්ති ළමයින්ට මේ කියන්නේ අර පිට ළමයින්නේ. ඊට පස්සේ මේ කට්ටිය ගිහිල්ලා කච්චායන ස්වාමීන් වහන්සේ හම්බෙලා අවසරයි ස්වාමීන් වහන්සේ මෙන්න මේ බුදුරජාණන්සේ මේ වචනයක් කිව්වා. ඒ වචනේ මොන විදිහකට අපිට තේරෙන්නේ නැහැ. මොකද හැම හාමුදුරුවෝ කතං කති. කච කචේ. හාමුදුරු ආරණ්‍යම නිකන් සාමාන්‍ය සෝබනිලා වගේ වැඩේ එකතු වෙච්චාම කච කචේමයි වැඩේ. ඒ නිසා බුදුරජාණන් කියනවා තොටුපළට නාන්න ගියම් පරිසම්බයං. පාත්‍ර පුච්චන්න ගියම් පරිසම්බයං. සූරු පඬු ගහන්න ගියම් පරිසම්බයං. මොකද මේ තුන් පොළ දානශාලාවේ පරිසම්බයං. වැඩිම කතාව. අපි ඔය හිතන්නේ ගෑනු විතර ගොඩක් කතා කරන්නේ. නෑ එහෙමම නෑ. දැන් සංඝයා වහන්සේලාට කරන්න දෙයක් නෑ නේද? ඒක නිසා වැඩි එහෙම ගිහිල්ලා ඕනෙම අරණ්‍යයක ඔත්තු බලන්න ඕනේ නම් තොරතුරු දැනගන්න නැත්නම් තොත්තු දෙන්න ඕනේ නම් ගිහිල්ලා දාන තොරතුරු බලන්න ඉන්න එතන යනවා කතාව දිගට. පාත්‍ර පුච්ච දෙන්න යන්න, සිවුරු පඬු ගන්න දෙන්න යන්න, ගානශාලාවට යන්න ඔහේ කතාව. ඒක හුඟක් සත්‍යයයි පිටිවෙන් වල. බේරන්න බෑ. නිසා කියලා තියෙනවා මේ වගේ තැන්වලදී කවුරුත් කොයි වෙලාවෙ එන්න පුළුවන් ඒ වගේ කතාව අඩු කරන්න කියලා බෝඩ් දාලා තියෙනවා මේ කතාවේ සංඝයාටත් තේරෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ මේ විග්ගහිය වාදයක් අරගෙන ඉන්නේ කිනකා ගැටෙන්නේ නැති වාදයක් කියන එක තේරෙන්නේ නැහැ අපි හිතන්නේ නම් දැන් මමත් ගිහි කාලේ හිතානේ හිටියේ පැවිදි වුණාට පස්සේ නිකන් rahat වුණා වගේ කියලානේ ඔක්කොම කෙලස් කැපිලා නිකන් පිළිසිද අනේ ගිහිල්ලා බලන්න ඕන කම්පැනි වැඩ ගියාට පස්සේ තමයි තේරෙන්නේ පැවිදි වෙනකම් පුදුම ආසාවක් නැති. පැවිදි වුණාට පස්සේ පේනවා මේක නිකන් චිත්‍රපටයකට තට්ටේ ගාලා සිවුරක් අඳගත්තා වගේ පිට ලිල්ල විතරක් පැවිදි වුණාට ඇතුලේ gediya පිටින්ම කෙලස්. මොකක්වත් නැහැ හිත පැවිදි වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්සේට යුතුයකමක් තියෙන මේ හතර වර්ගයෙන් ඇවිල්ලා තමන් ළඟ පැවිසිච්ච මිනිස්සයාට අඩු ගානේ කියලා දෙන්න මේ දුර්වච භාවය නැතිකරන චිත්ත මාත්‍රාවක් උපයපල්ලා. මේ දුර්වච භාවය නැතිකරන්න පොඩි වෑයමක් කරපල්ලා. ඉතින් ඒක පෙන්වන්නේ අර බමුණ සාක්කයට අරගෙන ඊට පස්සේ ඒ කොටිච්ච ස්වාමීන් වහන්සේ අහනෝ ඇයි අවුස් ඇවැත්නි මයි ළඟට ආවේ ඔබ මේ හර ගහක උපකරණයක් හදන්න ඔබ භාණ්ඩයක් හදන්න අරටු බහින බහපු කඳක් හොයාගෙන යන උඹ අරටුව තියෙද්දී මහා අතු තියෙද්දී පුංචි අතු වල කොළ නැටි වල මොන අරටුවක්ද මං කවුද බුදුහාමුදුරු කියපු දෙයට උත්තර දෙන්නේ නිසා මයි ළඟට ඇවිල්ලා අහන්නේ අයියයි බුදුරජාණන්සේගේ ඇහුවේ නැද්ද කියලා ඉතින් ඒ සංඝ වහන්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන කතාව ඇත්ත නමුත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේව ප්‍රශංසනීයයි බුද්ධ දේශනාව විස්තර කිරීමේ හැකියාව අනේ අපකන අනුකම්පාවෙන් අපිට මේ බුදුහාමුදුරු කියපු දෙයට අර්ථකථනයක් විස්තර විභාගයක් අපිට ලබා දෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ නිකන් අර කියපු වැඩේ අරක සමාජශීලී ධර්මයක් නේ ආචාර ධර්මයක් නේ මම කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ නැති චර්චයක් මයි ළඟ තියෙන අවිරුද්ධ ප්‍රතිපදාවක් තියෙන කවුරු හරි මොකක් හරි සම්මුතිය කියනවා මම එතන ඉන්නවා මම ඕක විශ්ලන්න යන්නේ නැහැ මොකද ඕක හේට වෙනකොට වෙනස් වෙනවා ඒ නිසා යම් තැනක ඉන්නවද ඒ සම්මුතියට මම ඉන්නවා ඒකට අරණ ප්‍රතිපදාව තියෙනවා මම ඕකේ ගැටිලා හදන්න යන්නේ හදනවනම් ওই බොරදී මාළු බණ්ඩ යන්නේ. එන්නේ එහෙම චර්චයක් ඉන්නේ කියලා කියන එක සමාජ ධර්ම. ඒකට අපි කියන්නේ ආචාර ධර්ම කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඊ ආචාර ධර්මයේ තමන්ගේ හිතේ පහළ වෙනකොට ඒක කොහොමද තමන්ට තමන්ගේ ඇතුලෙන් දැනෙන්නේ මං ඒ තරමටපත් වෙලා ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් මම ඇතුලේ සම්පූර්ණ කෙලෙස් තියාගෙන මේ පිටින් විතරක් ආචාර ධර්ම රකින්න ශිෂ්ට බව පෙන්වන්න හදන දවල් මිගිල රෑ ඩැනියෙල්ද වෙන්න වෙන්නේ නැතුව Tamange ඇතුලේ බලන්න අර කොටිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා යතෝ නිදානං ආවසෝ පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නා අබින්න අබිනන්දිතබ්බං න අජෝසේතබ්බං න අභිවදිතබ්බං ආයෂ්මතුනි පැවිදි මේ බාන භාවනා කරනකොට එහෙම නැත්නම් අපි එදිනදා සතියින් ඉන්නකොට යම් තැනක හිත ගොජ දාන්න පටන් ගන්නෝනේ යම් මාතෘකාවක් ඇවිල්ලා එක්ක ආශාවක් නිසා එක්ක තරහාවක් නිසා එක්ක කාරණාව තේරෙන්නේ නැති නිසා ඒක නැවත නැවතත් නැවත නැවතත් තුවාලකින් සැරවෙන්න වගේ වාග් බහුල්‍යයකට වැටෙනවා. ඒක ගොජේ එන්න පටන් ගන්නවා. අන්නේම ගොජේ එන තැන තේරෙනවා නම් තමයි සතියින් ඉන්නකොට දැන් මේ අරමුණේ ඉන්නකොට හිත තැම්පත් වෙනවා. මේකේ ඉන්නකොට පැහෙන වතුර කලයක් වගේ කොච්ච දාන රාකලයක් වගේ ඔහි පැහි පැහි පැහි පැහි තියෙනවා. අන්නේ මේ පැහෙන ගතිය තියෙනවනම් අන්න ඒක අභිනන්දනය කරන්න එපා. ඒකට බැස ගන්න එපා. ඒක ගැන කතා කරන්න එපා. ඒක අතහැරපන්. ඒකලිය වලන සාන්ත පැත්තක් තියෙනවනේ ඔබට ඒකට සාපේක්ෂව තියෙනවනේ යම් තැනකට ගියාම යම් මිරියවට ගියාම යම් පුද්ගලයකට ගියාම යම් මාතෘකාවට ගියාම tempat ඇතිය. ඒක නොකිය කියනවා යතෝ නිදානම් පුරිසම් පංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත දේව අබිනම්ති තබ්බං අ비වදි තබ්බං න අජ්ජෝසේ තබ්බං යම් තැනක හිත කචකචේ පටන් ගත්තා නම් අතුරුත කතාව පටන් ගත්තා නම් අනික අභිනන්දනය කරන්න එපා. ඒ කියන්නේ අනේ හොඳයි කියන්න එපා. අභිවදනය කරන්න එපා. ගැන කාටවත් කියන්න එපා. කියපු ගමන් ඒ මනසට තෙලෙ දෙනවා. න අජ්ජෝසේ තබ්බකට රිංග ගන්න එපා. ඒ වෙනුවට මගේ හිතේ වගේ දොඩමළු වෙලා ඒකම කැපි කැපි කැපි කැපි යන වෙලාව එනවනම් එයාට ඊට කලින් භාවනාවකින් හෝ හිත තැම්පත් වෙන අරමුණක් අඳුනගෙන තියෙනවා. ക്ഷേම භූමියක් දැනගෙන තියෙනවා. ආරක්ෂක ස්ථානයක් තියෙනවා. එතකොට යා කරන්නේ දැන් මෙතෙන්ද ගියොත් මේ එකම දේ නැවත නැවතත් නැවතත් ගොජ දාන්න ගන්න. ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කියලා කියන්නේ ඒ හිතවිලි මාලාවෙන් තමයි යට වෙනවා. ඒක ඇවිල්ලා මාව වහලා ගන්නවා. ඒක ඇවිල්ලා මාව යටපත් කරනවා. අන්න එහෙම වෙනවනම් ඒ ගැන කතා කරන්න යන්නත් එපා හොඳින් හොනාර ඒක මගේ කියාගෙන රිංග ගන්න යන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. මේකෙන් තමයි ওই කියන විදිහේ පිට කචකචයක් කතංකති භාවයක් පර්චස් භාවයක් නැති හැදියාවක් ගන්නට ඇතුලේ Tamanට දැනෙන්න ඕනේ මේ අරමුණට ගියොත් හිත තැම්පත් වෙනවා අසහනෙ අඩු වෙනවා, ආතතිය අඩු වෙනවා. මේ අරමුණට ගියාම හිත ඇවිස්සෙනවා. හිත කතං කති භාවය වැඩි වෙනවා. ප්‍රපංචකරණේ වැඩි වෙනවා. වාග් බහුල්‍ය වැඩි වෙනවා. මෙන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් කෙනා මේක අමාර්ගය. මේක මාර්ගපාක්ෂිකයි. මේක කෙලෙස්. ඒ වෙනුවට මම වඩන ලද මේ සමාහිත පැත්ත, tempat වෙන පැත්ත, සූක්ෂම වෙන පැත්ත, අති සූක්ෂම වෙන පැත්ත මට අරසයි. කියලා මේ දෙකෙන් මේ tempat වෙන පැත්තට යෑම අපි සමාධි ශික්ෂාව කියලා කියනවා. අපිට තියෙන්න ඕනේ වගේ තැනක් හදිසියක් වෙච්චාම යුද පිටියේ තියෙන බංකරයක් වගේ යුද්ධයට යනකොට බැරි වෙනවා නම් ගිහිල්ලා හදිසියට ගිහිල්ලා රිංග ගන්න තැන. ඉතින් එහෙම තැනක් නැති කෙනෙක් ගැන හිතන්න. ඒ මනුස්සයා දන්නේත් නැහැ මගේ හිත දැන් අනවශ්‍ය කතා කරට වැටිලා ප්‍රපංචකරණය කියලා ගොජ දාන තැනකට ඉන්නවා. ඉතින් ඒකෙම ඉන්නව ඇර ඊට විකල්ප මාර්ගයක් සාධාරණ මාර්ගයක් ප්‍රතිපදාවක් මනසේ හික්මීමක් මනුස්සයා දන්නේ අපි හොඳම සංසාරෙ මෙතෙක් කල් ආවේ. අපිම අදිෂ්ඨානයක් කරලත් නැහැ මම මේ කතං කති භාවය අඩු කරන්න ඕන කියලා. ඒකට පොහුඩු කරලා පුරුදු කරලාද ෂේම භූමියකුත් අපි ළඟ නැහැ. ආරක්ෂක තැනකුත් නැහැ. ඉතින් ඒකට ඒ කෙනා අර ගොජේට වැටිලා ඒකෙම යෙදිලා ඉතින් ඒයින් පිට කතා කරන දෙයක් නෑ ඒ ගොජේට වැටීමට හේතු වෙච්ච මිනිහට දොස් කියනවා. මේ අසවල නිසා තමයි අසවල තමයි මට මේ ගිනි ගෙඩිය දුන්නේ. එයාට තමයි මේ බනින්න ඕනේ කියලා එතන තණ්හා වශයෙන් හෝ මාන වශයෙන් හෝ දික්ටි වශයෙන් ගැලීගෙන එක එකනට දොස් කියාගෙන මම මේ හරි අහිංසක කෙනා මගේ හිතට මේ දුක දුන්නේ මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ කියලා ප්‍රේම ගීතිකාවලදී අම්මට දොස් කියනවා. එහෙම නැත්නම් තාත්තට දොස් කියනවා. එහෙනම් මගේ කොල්ලේ යාළු කරගත්ත අනික් කෙල්ලට දොස් කියනවා. මේ හැම එකකින්ම වෙන්නේ අර ප්‍රපංචකරණේ වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට ආතුර වෙලා කොෂින් කෙලවෙල වෙනවාද කියන්නේ. ඉතින් ඒ වෙනුවට යම් කිසි කෙනෙක් හිතලා තිබුණා නම් කල්ලාතු මේක අනිවාර්යම කාටවත් වෙන්න දෙයක්. මට හදිස්සියක් වෙනකොට අවුලක් වෙනකොට හැංගෙන්න දණක් ඒක කියන්නේ ക്ഷേම භූමියක් කියලා. එහෙම නැත්නම් ගෝචර භූමිය කියන වචනේ ਸਰවචන්සි පාවිච්චි කරනවා. සතර සතිපට්ඨාන තමයි අපිට තියෙන ගෝචර භූමිය. ඒ නිසා මගේ කායත හිත ඇතුළට ගන්න එතන මේ ආස්වාස් ප්‍රසආරිත හිත ඇතුළට ගන්න. ඒත් සක්මන්ට හිත ඇතුළට ගන්න පුරුදු කරලා කවදා හෝ ඒකේ ශාන්ත භාවයක් දකපු කෙනෙකුට නම් දැන් මේ තියෙන කතං කති භාවය කුක්කුච්චක ගතිය භවා භවයේ තියෙන තණ්හාව මේ ගොජේ මේ ප්‍රපංචකරණය මේ විග්ගහය මේ තොරච ගතිය වෙනුවට මේකට හිත යොදන්න පුළුවන් කියලා සංසන්දනාත්මකව යන තැනක් නැති කෙනාට ඉතින් අසරණයි අනාතයි. අර නාත කරන ධර්මයක් නැහැ. සරණක් නැහැ. ඉතින් ඒක නිසා කවුරු හරි කියනවනේ මට නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මට ඕන වෙලාවක හිත ඇවිස්සුනොත් මට තනිව කරගන්න පුළුවන් කියලා ඒ කියන්නේ භවයක තියෙන ගැඹීරත්වය සංසාර දුකේ තියෙන ගැඹුර දන්නේ නැති කට්ටිය හම් වෙච්ච වෙලාවේ පෙන්කල කියලා ඉන්නවා කවදාකවත් භාවනාවක් කරන්නේ කවදාකවත් කයක් තම්පත් කරන්න හිතන්නේ කවදාකවත් වචනයක් තම්පත් කරන්න හිතන්නේ කවදාකවත් හිතක් තම්පත් කරන්න හිතන්නේ කවදාකවත් රාගය වෙනුවට විරාගය හිතන්නේ ද්වේෂය වෙනුවට අද්වේෂය හිතන්නේ මෝහය වෙනුවට අමෝහය හිතන්නේ ඒගොල්ලෝ හම්බ වෙච්ච වෙලාවේ පාටි දමදමා ඉතින් පෙන් කැලකල ඉන්නවා. අමාරු වෙනකොට පස්සේ යාට විකල්පයක් නැහැ. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානට ආපු මිනිස්සෙක් හිටමු. ඒ මිනිස්සයා අද අපි අර සාකච්ඡා කරා වගේ සමහර කට්ටියට ඔක්කොටම ඉතින් බුදුහාමරණත් කරන්න බෑනේ. තේරෙනවා මගේ හිත එක්ක සක්මන් කරනකොට මේ වම දකුණ වශයෙන් තියෙනවා. නැත්නම් පරියන්කයකට ගියාට පස්සේ එක්ක ඉන්න ඉරියව්වේ හෝ වම ආසස් ප්‍රසාසී හෝ එහෙම නැත්නම් පිම්බීම ඇකිලිමේ හිත හිටිනවා. එහෙම නැත්නම් ඒකට හිත නංවන්න පුළුවන්. සතිමත් වෙන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන් කියලා දන්නවනම් එයාට හිතා ගන්න පුළුවන් යම් වෙලාවක අඩු ගන්න චිත්තක්ෂණයකට හෝ Tamante අදාළ ඉරියව්වට හෝ අරමුණට හිත යන්න බෑ කතං කති භාවයත් එක්ක. කවදාකවත් එතෙන් හිත යන්න බෑ රාග හිතේ. කවදාකවත් එතෙන් යන්න බෑ ද්වේෂ හිතේ. කවදාකවත් එතෙන් යන්න බෑ මෝහ හිතේ. දැන් එක චිත්තක්ෂණයක් හෝ මගේ හිත ආස්වාස් ප්‍රසවාසයේ හිටියානම් මේ ඉඳගෙන ඉන්න බවට ඉඳගෙන ඉන්නකොට දන්නවනම් සක්මන් කරනකොට සක්මන් කරන බව දන්නවනම් එයාට ඒක තමයි ക്ഷേම භූමිය වෙන්නේ. ඒක තමයි එයාට ආරස්සක ස්ථානය. එයා ඒක ඉස්සරහට යනකොට මගේ හිත මේ මේ ව්‍යවුල් වෙන්න ඉඩ තියෙනවා ප්‍රපංච කරන්න ඉඩ තියෙනවා කතංකති භාවයට යන්න ඉඩ තියෙනවා විග්ඝහ්‍යවාදී විතර ගැටුම් වලට යන්න ඉඩ තියෙනවා හේතු ආවොත් ඒක වළක්වන්න බෑ අන්න එහෙම වෙලාවක මට මේ ക്ഷേම භූමියක් ආරක්ෂක ස්ථානයක් ගොදුරු බිමක් හදාගෙන තිබ්බොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා බුදුහාමුදුර අවුරුදු 2600 කට ඉස්සෙල්ලා පහළ වුණත් උන්වහන්සේ අප ගැන හිතලා අපට මේ ക്ഷേම ക്ഷേම භූමියක් අපිට ආරක්ෂක ස්ථානයක් හදලා දීලා උදව් කරලා තියෙන නිසා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා මේ සරුවච්චන් වහන්සේ මේ සත්‍යයන් දෙන්න පුළුවන් බොහෝ දුක් දුරුවන් කරලා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා මිනිස්සුෙකුට හිතා ගන්නවත් බැරි සැපක් ගෙනල්ලා ඉදිරියෙන් තියලා තියෙනවා. ඊයර චිත්ත මාත්‍රාව උපයෝගවන්සට විතරයි මේ පින තියෙන්නේ. ඊයන්සෝ බුදුන් ළඟට ගිහිල්ලා පහන් මේ මල් තියලා වැඳලා කායේන වාචා චිත්තේන කිව්වත් ඉමිනා පුඤ්ඤ කම්මේන කිව්වත් මොනවා කිව්වත් එමෙතන චිත්ත මාත්‍රාවක් තව ඉපදිලා නැත්තම් මගේ මේ කතං කති භාය මණ්ඩියක් අඩු කරගන්න ඕනේ මම මගේ මේ අනවශ්‍ය ක්‍රියා අනවශ්‍ය වචන අනවශ්‍ය වැරදි ජීවන රටා නැති කරන්න ඕනේ චිත්ත මාත්‍රාවත් උපදලා නැත්තම් ඒ කරන කුසලකින් මේ පෞරුෂත්ව වෙනසක් ඇති වෙන්නේ නැහැ කුසල් නැහැ කියන එක නෙවෙයි මම මේ කියන්නේ ඒක නිකන් කාර් එක පිටින් පේන්ට් කරා වගේ එන්ජින් එක දිරලා තියෙනවා. ඒක නිසා ඒකට ගිය කෙනෙක් පින සත්‍ය නම් එයා ඊට පස්සේ සීලයට ගිහිලා සමාධිය කියලා ප්‍රඥාවට යනකොට එයාට තේරෙනවා මේ එක චිත්තක්ෂණයකට මට මේ කෙලෙස් නැති රාග ద్వේෂ මොහ නැති අරමුණක ඉන්න බව දන්න ගතියෙන් අර මුළු සංසාරේ පුරාවට තිබිච්ච ඒ කතං කති භාවයේ අක්ඛම ගතිය අපදක්ඛිනග්ගාහි ගතිය දුර්වච ගතිය නැති කරන්න පුළුවන් වීරත්වයක් එනවනේ තමයි. ඒකට කියනවා සංසාරේ පුරා තුණු මෝහපටල එක චිත්තක්ෂණිකින් කපන්න පුළුවන් සති චිත්තක්ෂණය. එක චිත්තක්ෂණේ කපන්න පුළුවන් අප්‍රමාද චිත්තක්ෂණේ. ඉතින් ඒක අගය කරනවායි කියලා කියන්නේ පොඩ පොඩ හරි අර කතං කතී භාවය අයින් කරනවා. ප්‍රපංචකරණේ අයින් කරනවා. දැන් Tamanට Tamangeම විශේෂේෂ්ඨය ඇතුළත කළ හැක්කක් තියෙනවා. ඉතින් මේ යෝගාවචරය නැවත නැවතත් ඒ වැඩි කිරීමට ගන්න උත්සාහයක් තියෙනවා ඒක තමයි මේ මොග්ගලාණ ස්වාංශය සඳහන් කරන්නේ සචේපනාවසෝ භික්ඛු පච්ච වික්කමානෝ එවං ජානාති යම් කිසි කෙනෙක් තමන්ගේ අතීතයේ දිහා පොඩ්ඩක් සලකා බලලා චෝදිතෝ චෝදකේන චෝදකස්ස න බච්චාරෝපිනි මගේ හිත දැන් ඒ චෝදනා කරපේකන චෝදනාවෙන් ආරෝපණය කරන්න යන්න ඒ විනෝඩ කිසිම චෝදනාවක් නැති මේ වර්තමානයේ ආශ්‍රස් ප්‍රසවාසී තිම්බීම හැකිලිමේ වමේ දකුණේ ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්. එතකොට යාට තේනවා මේ ඉන්න ඉරියව්වක අපි කොච්චරක ආරස්සාවක් ලබනවද? අර මෙතෙක්කල් සංසාර කරගෙන ආපු කතං කති භාවේ ඒ දුරච ගතිය ඒ ගති තියෙද්දි මට తాවකාලිකව දික්ත ධම්ම වශයෙන් චිත්තක්ෂණ කීපයක් ඉතින් ඒ රාග ద్వේෂ මොහොලින් තොරව ඉන්න පුළුවන් ගතිය දීලා බුදුරජාණන්සේ කියන්නේ අරක දුරුකරනද මේක වාසියට ගන්නයි කියලා. ඊ වාසියට ගන්න එක දෙපැත්තකින් දැන් තමයි තේරෙනවා. දැන් මේ භාවනා මධ්‍යස්ථානට වගේ ඇවිල්ලා ගියාම ගෙදරක හිටපුවාම වෙන්න තියෙන ඔය අනවශ්‍ය පෛරු පාසානකම් නා පාටි දානෙව්වා පවුලේ මොකක්වත්ම නැහැ. ඒසොට ඒකේ පටලැවෙන්න තියෙන විදිහ ගොඩක් අඩුයි. දෙක මෙහි ඇවිල්ලා පුරුදු කරනවා මට අනේ වෙනද කඩි ගා ඒක විනාඩි 5ක් එක තැනක ඉන්න බෑ දැන් ඔන්න ටිකක් ටිකක් එක තැනක ඉන්න පුළුවන් ඕන්නේ නැන්තම් හුස්ම හතරක් පහක් විතර ගන්න ඕන්නේ නැන්තම් ඇවිදින්න පුරුදු වෙන බබෙක් වගේ පියවර හතරක් පහක් වැටෙන්නේ නැතුව සතිය කඩා ගන්න තුො යන්න පුළුවන් කියලා දන්නවනම් මේ දෙකම යෝගාවචරයට තමන් ගැනම විනිශ්චය කරගන්න එතන තමන්ගේ ඉදිරිය සකස් කරගන්න ප්‍රතිපදා සකස් කරගන්න එයා අර අවුල් වෙන පැත්ත ප්‍රපංච කරන පැත්ත කතංකති භාවයට එන පැත්ත ක්‍රමයෙන් අඩු කරන මේ අරමුණත් එක්ක ඉන්න සත්‍යමත්ව ඉන්න අප්‍රමාදයෙන් ඉන්න ඉන්න ඉරියව්වේ වැඩි වෙලාවක් ඉන්න ඉන්න ඉරියව්ව දාන්න මේ චිත්තක්ෂණය වැඩි කරන්න මේන්න මේ කටයුතු කරන්න කරන්න කරන්න එයා එතකොටත් නිවන් දකව කෙනෙක් වගේ තමයි මේ කටයුතු කරන්නේ දෙඤ්ඤන් සල්ලි වලට නෙවෙයි දැනටමත් අත්දකලා තියෙනවා මම මේකේ හිටියොත් මට ප්‍රපංචකරණයක් නැහැ කෙලස් නැහැ අරකේ හිටියොත් මට විශ්වාස නැහැ ඒ නිසා මම අරකට අඩු වෙන මේකට වැඩි වෙන මේ ජීවන රටාවට යන්න ගියොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා බුදුරජාණන් වහන්සේ කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා තියෙනවා උන්වහන්සේ කරලා කුංචි පැලිරක් පෙන්නලා මේ මහා පර්වතයෙන් ඔන්න බලපන් පැලිරක් මං හදුවා. දැන් ඕකට කුණ්‍යක් තියලා නෙලපන් හොඳටම කුඩගෙඩියෙන් ඕක එන්නේ එන්නේ පැලිරයක්. ඒසයි ඇති කරගත්ත ඒ ඇති කරගත්ත ඒ ක්ෂණ මාත්‍රාව සති මාත්‍රාව අප්‍රමාදය මට පුළුවන් මම දැන් කරලා තියෙනවා. මේ මේ தත්වලට මට පුළුවන් කිව්වනම් ඒක මොක්කලන සංස කියනවා යාට යාට ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවයි කියලා මයි ළඟ දැන් අර කච කචෙත් නෑ, ගෝසා කරන ගතියක් නෑ. ඒක අඩුයි. මේ එක අරමුණක තැම්පත් වෙලා ඒකට කියන ඒකෝදි භාව කියනවා. එතන පස්සද්ධිය කියලා කියනවා. ඒ පස්සද්ධිය වැඩි. අන්න ඒක තීරුම් ගන්නකොට ඒ බුදුරජාණන්සේගේ පණිවිඩය මට ඇවිල්ලා තියෙනවා. මහා පුරුෂ ධම්මසාරති ගුණේ මයිලඟ පිහිටලා තියෙනවා. දැන් ටික ටික ටික ටික මේක වැඩි වෙනවා කියනකොට යට ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා. යට මේ මොළ ධාතුව තියෙනවා. මේ උකුණේගේ පසපැත්ත තරම්වත් මොළ ධාතුවක් තියෙනවා නම් තේරෙනවා. එහෙම නැතුව මෛත්‍රී බුදුන් දැකලා නිවන් දැකලා එකම ධර්ම මණ්ඩපේදී ධර්ම දේශනා කරන සාදු කියලා නිවන් දැකීවාගෙන සාදු කියලා කට්ටිය ගෙදර යනවා. මෛත්‍රී බුදු ආරේ නැති පමා විතරයි තියෙන්නේ. දැන් පාරවල් ගානේ ලියලා තියෙනවා දෙවියන් අංශේ ළඟ එනවයි කිය. මම කට්ටිය බලාගෙන ඉන්නවා එයාපෝට් එකට කවුද යන්නේ කියලා බලන්න කාර් එක ගේන්නේ මේ එනකොට වඩම්මන්න. අපිත් අමනියෝ ඒ දේ වැදහිල්ල වගේම ඒක කවදා හෝ මම මේ දන් දීලා සිල් දැකලා ගිජ්ජි හොල්ලලා කොටි වනවනකොට මට නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. ඒ වෙනුවට තමයි එක චිත්තක්ෂණයකවත් අයිතියක් තියෙනවා මම නොදැක්ක විදියට මට දැන් මේ වර්තමානයේ ඉන්න චිත්තක්ෂණයේ කතංකති භාවයක් නැහැ. දුරුචි භාවයක් නැහැ. අක්කම ගතියක් නැහැ. අපදක්කිනක් ගහයි ගතියක් නැහැ. ඇත්තටම මේ එක චිත්තක්ෂණයක අපි මේ වර්තමානයේ සිටීමේ අපේ ක්ෂම ඊවසන ගතිය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය පළවෙනි පියවර තිබ්බා වෙනවා. ඉවසීමේ ශක්තිය. අර පදක්කිනක් ගහයි කියලා කියන්නේ ගුරු ඇදුරු උපදේශයේ ඉස්ස මුදුනේ පිළිගන්න. බුදුන්ගේක පිළිගත්තා වෙනවා. මහරහතන් වහන්සේලාගේව පිළිගත්තා වෙනවා. එතන ඉඳලා ආචාර්ය ප්‍රචාරය પરම්පරාවේ සියල්ලටම ගෞරවයක් වෙනවා. මම මේ එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවා. දුර්වචනේ අපි ඊටාම සූච කෙනෙක් බාටපත් වෙනවා. මේ තාම දුර්වචකති තියෙන සතිය නැති වෙලා. ඒක නැති කරන්න දිගට වැඩ කරනකොට Tamanට හම්බ වෙනම අවස්ථාවක් ඉස්සනම චිත්තක්ෂණය ඇති කරා. ඊට පස්සේ වීර්ය වඩන පුළුවන් තරම් දුර්වචන විසෝච වෙන්නේ. එතකොට තමයි තේරෙනවා මේ මේ ඇසුරේ මේ මේ කෙනත් එක්ක මේ මේ වැඩේ දුර්වචයි. මට කොහොම හරි මම පටල වෙනවා මේ කොල්ල බබෙක් වෙනවා. මේකට ආපුවම මම ග්‍රීෂ්‍යකා වෙනවා. දැන් මම කොල්ල බබ වෙනවද ග්‍රීෂ්‍යකා වෙනවා. උගදෙනෙක් හිතනවා මේක ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකින් දෙන්න වෙයි. ඒ නැත්නම් මිනිහා හිතනවා ගෑණිකින් මට අවසරයක් ලැබෙනකන් ඉන්න ඕනේ. ගෑණි ඉන්නවා මිනිහාගෙන් අවසර ලැබෙනවා. ඔය එක එකක්වත් මේ බඳින්න හිතන ආපු යෝන් නෙවෙයි මේ කොහෙද යන ගමන් දාපතුරාවේ හම්බෙලා කතා කරනවා. දැන් මේ මගේම දරුවා කියනවා අම්මයි තාත්තා කාමසේවණේ කරනකොට මට කොල්ලෙක් ලැබියක් කෙල්ලෙක් ලැබියක් කියලා කොරනවා. හම්බෙච්ච එක වදාගෙන බුදු අම්මේ රත්තරම් පුතේ කියන මැරෙන්න හදනවා. දැන් ගිය අවුරුද්දේ ගිය ආත්මේ ඉඳලා මැරිච්ච උන් ගැන බදාගෙන අඬනවා දැන්. උන් මතකවත් නැහැ මොකද මේක ලොකු කන්නිකර කාම සෙල්ලමට දාස වෙලා ඒගොල්ල දෙන මේ නීතිපදයේ රැඩත් වෙලා අපි හදාන තියෙන මේ සදාචාර පද්ධතිය නරකම නෑ ඒක නිකන් ළමහා සෙල්ලමක් විතරයි ආර්ය ලෝකේ. අපි ඒකට කොච්චර පහඳිනවද කියනවනම් කොච්චර දාසද කියනවනම් කොච්චර බැලද කියනවනම් අපිට මේ සතිමත් වෙන්නවත් වෙලා නැහැ. එහෙම නැත්නම් කියන සතිමත් වෙන්න වයසමදි කියනවා තමයි. ආට වයසට ගියාට පස්සේ භාවනා කරන්න දැම්ම වයසමදි කියනවා. මේ ටික දැකලා අර උපක්‍රම දෙකක් තියෙනවා මේ පැත්ත ග්‍රීසියාකා මේ පැත්ත කොල්ලබබයි කියලා. මේ දෙක අතර විනිශ්චය තියෙන එකම සතානේ මිනිස්සයා කියන්නේ. වෙන කිසිම සතෙකුට සාජාසෙන් එහාට ගිහිල්ලා මේ රුචි අරුචිකා වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. බුදුසසුනේ අස්පනා විතම වෙනස් කරන්න පුළුවන් තැන පෙන්නලා දැන් ඔබට තියෙනවා අර පැත්තට ගියොත් ඔබ කොල්ලබබ වගේ එනිනෙදී අල්ලනවා. කතං කති භාවයේ භවා භවේ තණ්හාව මේ පැත්තට ආවම පුංචි චිත්තක්ෂණ ටිකකින් එහෙම තණ්හාවක් නැහැ. අරක තිබුණත් මේකට ඒක බලපෑමක් නැහැ ඉන්න පුළුවන්. අන්න මේ දෙක ආවට පස්සේ දැන් කෙනා චෝදනා කරනවා මට මේක පුළුවන් පරියන්කේදී විතරනේ. සතිය පිටවන්න. ඇත්ත ගැරපු ගමන් සතිය ගැරේ. අතපය හොල්ලපු ගමන් සතිය ගැරේ. සද්දයක් ඇවිච්ච ගමන් සතිය ගැරේ. වේදනාවක් ආව ගමන් සතිය ගැරනවා. ඉතින් එයා හිතනවා මේ කියන සතිය මේ මේ කියන භාවනාව ඉඳගෙන ඉන්න පරියන්කේ විතරයි. ඒක නොකරන කෙනාගේ කතා. බුදුසජාණන්සේගේ භාවනාවේදී මේ සතිය හඳුන්වා දීමට ඉඳගෙනදී හිටියට ඒකෙන් පටන් ගත්තට සක්මන් කරනකොට ඇත්ත එක ඇරලානේ ක්‍රියාවක් කරන ගමන්නේ ආනාපාන වගේ නාසිකාග්‍රේ විතර නෙවෙයි වම දිනන වමුණේ සතිය තියෙනවා දකුණේ දිනන දකුණේ සතිය තියෙනවා දැනත් මාරු වෙනවනේ උලංගවතිනවත් දැනෙනවනේ ඒ තියෙද්දිත් පුළුවන් නම් සති මාත්‍රාව තියන්න සතිය අඛණ්ඩභාවය පවත්තන්න. ආ එතකොට පේනවා සතිය පැවැත්වීම සඳහා එකම අරමුණක් තියෙන එක තමයි මූල මූල ධර්මානුකූල හොඳම තැන. නමුත් අරමුණ මාරු වෙද්දී ඇහෙන් රූප පෙනෙද්දී කණෙන් ශබ්ද ඇහෙද්දී තමයි ප්‍රමුඛතාවයේ තේරීම දන්නවනම් මම වැඩිපුර ප්‍රමුඛතාවයේ දෙන්නේ මේ වම දකුණේ. ඒකට ශබ්ද ඇහි, රූප පෙනේ, ගන්ධ රස පහස දැනේ. නමුත් ඒක ඉස්සර කරගන්න නැතුව යන්න ප්‍රමුඛ දේ ප්‍රමුඛ වශයෙන් තියන්න දන්නවනම් යාට තේරෙනවා මේ බාධා තිබුණු පමණට බාධා කරගන්න ඕනේ නැහැ. හිත කරදර ගන්න නැතුව තමන්ගේ බාධා මේ අරමුණේ යන්න පුළුවන් ගැතියනකොට යාට පොඩ්ඩක් තේරෙනවා මේක මේ අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය තියෙනවනම් ශක්මනේ සතියක් ගන්න පුළුවන්. සක්මනේතර පරියංකේතර නැති වුණාට ක්‍රියාකාරකම් කරන ගමන් සතියක් ගන්න පුළුවන්. අපි හිතමු මේ මේ මදුපිණ්ඩික සූත්‍රය මම මේ සාක්ෂි වශයෙන් ගත්ත. ඒකේ තුන්වෙනි ජවනිකාව පෙන්නඳ අපි දැන් ඔන්න සක්මන් කරගෙන ඉන්නකොට යන ගමන් ඔන්න කුරුල්ලෙක් දකින්න. ඔන්න සමනෙලෙක් දකින්න. ඔන්න ලස්සන වනමලක් දකින්න. ඒකට එකපාරටම භාවනා කරන කෙනාට තේරෙනවා මම මෙතෙන් ආය කුරුල්ල බලන්න සමනලු බලන්න වනමල් බලන්න නෙවෙයි. මගේ හිත කොහොම හරි මම දැන් බැද්දට අරගෙන ගිහිල්ලා. මගේ දැන් හිත පයේ නැහැ. නැත්නම් කාය ප්‍රසාදේ නෙවෙයි හිත තියෙන දැන් චක්කු ප්‍රසාදේ. හැබැයි මේ ට්‍රැක් එක මාරු වෙච්ච බව තමයි තේරුණා නම් මම සිටිය යුත්තේ වමේ දකුණේ. නමුත් ඒ වෙනකොට මම දැන් රූප බලමින් ඉන්නේ. මම ඉන්නේ මේ සමනලෙක් මලක් දකමින් කියලා. එතකොට මේ යාට මේ එක පෙතේ සක්මන් කරන එක නම් බේර ගන්න පුළුවන්. ඒකේ ඉන්න ගමන් රූප බලන්න ගිය ගමන් සත්‍ය කියන්නේ. ඒකින්ද ගම සද්ද අහන්න කියවම සතිය කරනවා. ඒක බලන ගන්ධ රස පහත විඳින්න කියවම සතිය කරනවා. ඒක නිසා මේ වෙලාවේදී මේ කාය ප්‍රසාදයේ තිබුණු සතිය චක්කු ප්‍රසාදයට පණින වෙලාවේදී රිලේ රේස් එකේ බැටන් එක මාරු කරන වෙලාවේදී සතිමත් වෙන්න බැරිද? මේක අපිට භාවනාවට යට කරගන්න බැරිද? මේක මට පුහුණු වෙන්න බැරිද කියලා ගත්තොත් සමත යෝගාවචරය බෑයි කියන්නේ. සමාධියට ආසක් කරන බෑයි කියන්නේ. මොකද සතියට කැමති එක නම් කියාවේ රේස් જાති දෙකක් තියෙනවා එක නාම මීටර් 400 කරනවා රිලේ රේස් එකේ හතර දෙනෙක් 100 100ව හතරක් කරනවා එකම බැටන් එක වටන්න නැතුව ගෙනියනවා. ඒ ඒ දෙකම බලංගු ක්‍රීඩා දෙකක්. ඒ වගේ සත් යෝගාවචරය විපස්සනා යෝගාවචරය මම පයි සක්මන් කරනවා ඒක දැනගන්න. දැනගෙන ඉවරලා ඕන්න ඇහැට පැන්නනේ මට කියලා නෙමෙයිනේ බනින්නේ. ඕන්න සමන්දී දැක්ක මල දැක්ක පැන්න. පැන්නට පස්සේ මෙයාට හිති වුණොත් අපි කියමු දැනුණා. ඒකට වචනයක් ඇත්තටම කියන්න බෑ. ඇඟුණා මම දැන් ඉන්න ඕනේ අරමුණේ නෙවෙයි. මම දැන් ඉන්නේ ආරස්ක භූමියේ නෙවෙයි. මම ඉන්නේ රූප බලමේ. ආන්නේ ඒ වෙලාවේදී යා මේ දැකපු රූපය නාබිවදති නාබිනන්දති නාජ්ජෝසතිත්තති නම් මම මේ රූපයක් දැක්කා කියලා ආස වෙලා ඒක කැප්කොටෝ ගණ්ඩයි අනම්මනම් දඟලන්නේ නැතුව එහෙම නැත්නම් ඒ ගැන තව කෙනෙකුට කියන්න යන්නෙත් නැතුව ඒකට රිංග ගන්නෙත් නැතුව දන්නවනම් මම දැන් අනාරක්ෂිත තැනකයි ඉන්නේ හැබැයි මම දන්නව අනාරක්ෂිත තැනක ඉන්නවා ඒක නිසා නැවත Tamanට ආරක්ෂක භූමිය වෙන වමට දකුණට පියවරට හිත යන්න නම් අර පිට දැකපු අරමුණ අභිවදනය කරන්න හොඳ නැහැ. ඒ ගැන කතා කරන්න යන්න හොඳ නැහැ. ඒක අභිනන්දනය කරන්න හොඳ නැහැ. ඒක ගැන සතුට ඇති කරන්න හොඳ නැහැ. ඒකට රිංග ගන්න හොඳ නැහැ. මං විතරයි මේක දැක්කේ අනික මිනිසුන්ට එහෙම රසාස්වාදයක් නැහැ. මේ මැට්ට වගේ සක්මන් කරනවා. මම නම් ඔන්න නිසන් වටයිල කවදාකවත් නැබුද මේ ලස්සන කුරුල්ලෙක් දැක්කා කියලා ඉතින් කවි ලියන්න පටන් ගන්නවා. ඉතින් සංගීත මේ සාහිත්‍ය කෘති කරන්න හදනවා. අම්මනයි තකතිරුයි මරි මෝඩයි. ඒ කියන්නේ ඊට යන පයින් ඉරිලුන්ට ඉනිමක් බැඳා. ඉතින් කවදා හරි තමන්න තේරෙනවා නම් ඒ විදිහට මම අභිනන්දනේ අභිවදනේ කෙරුවොත් අනිවාර්යයෙන්ම හිත නන්නත්තර වෙනවා. මම මේ වෙලාවේ අභිනන්දනේ නොකරනද අභිවදනේ නොකරනද අජෝසනේ නොකරනද හික්මෙනවා නම් ඔබ තමයි සීලේ අන්තිම අඩිය. ඔය කියන බයලජ්ජාව කියන්නේ. දන්නවා මේකට කියොත් අනාරක්ෂිතයි. මට ඕන කරලා තියෙන්නේ අපව භූමියට යණ්ඩායි ආරක්ෂක භූමියට යණ්ඩායි කියලා දැනගන්න නම් මේ රූපේ දැක්කට ඒකේ න ව්‍යංජනක් ගායි න අංගපච්ඡංග ගායි ඒ රූපේ අනුව්‍යංජන බලන්න එපා ඒ රූපේ පිළිබඳ අභිවදනය කරන්න එපා එතකොට නෝපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්නය හරියටම අරණගෙන තාම ඉපදිලා නැහැ අකුසල් ඉපදිලා නැහැ නමුත් මේක අභිනන්දනය කරන්න ගියොත් උපදිනවා ඒක ගැන කතා කරන්න ගියොත් උපදිනවා. ඒකට රිංග ගන්න ගියොත් උපදිනවා. ඒක නිසා අනුපන්න අකුසල් නොයිපද වීම සඳහා මම නැවතත් මගේ මූල කර්මස්ථානට යන්න ඇත්තම් ඒක තමයි මගේ ශික්ෂණය. නමුත් හිත කඩප්පුලි කෙලස් පරිසයි මාරපාක්ෂිකය යන්න බදන්නේ රූපේ බලන්න. නමුත් මෙතන තියෙනවා මට හික්මීමක් කියලා. අපි හිතමු මේ යෝගාවචරයා වැඩි දුර මේක අභිනන්දනය කරන්න නැතුව මූල කර්මස්ථානට ආවනම් එයාට තියෙනවා එළියට යන ගතිය නතර කරන්න මටත් බෑ බුදුන්වත් බෑ. නමුත් ආපහු ගන්න එකට හිත යොදන එක තමයි මගේ යෝගාවචරකම. පාරෙන් පිටපයින් එක ඇහැටි. නමුත් ආපහු පාට ගන්න එක වලක්වන්න මේ කාට හරි හිතෙනවද වෙන බලවේගයක් තියනයි කියලා. මොන්නම යකාටවත් මේ බලවේගයක් නැහැ. Taman දන්නවනම් මට අරසාව තියෙන්නේ හිටපු තැනයි කියලා අර ඉන්න තැන ඉඳලා වැරදිච්ච තැන ඉඳලා සතිය නැත්තන ඉඳලා ආපහු අර සතිය ඇතිතැන්ට ගන්න පුළුවන් ශක්තිය දැක්කනම් තේරෙයි මම ਸਰව බලධාරී කියලා. මම රහත් කියලා. මම නිවන් දැකලා තියෙන්නේ කියලා. අපි මේක ගැන කතා කරන්න ඕන කතා කරන්න ඒක විතරයි. පිටියන්නේ ගැන කතා කරනවා කියන්නේ අසත්පුරිසයි අසත් ධර්මයක් කෙලස් මාර්ගාක්ෂිත. වැරදිච්ච තැනදී ආපවක ගන්න එකට කතා කරන එක සත් ධර්මයේ කිය හැකියි. ඒක ඒක උපදේශ මාලාවක්. ලෝකෙ තියෙන ලස්සනම සාහිත්‍යය. වැටිච්ච තැනදී ආපව ගන්න ඉතින් අපි හිතමු මෙහෙම. හොඳයි මම සක්මන් කර කර ඉන්නකොට සමනලෙ දැක්ක නෙවෙයි. භාවනා කරන කර ඉන්නකොට අරමුණ ගෙවිලා ගිහින් ඔන්න කහපාටක් දැක්කා. ඔන්න මිනි ඔළුවක් දැක්කා. ඔන්න ජේතවනාරාමේ දැක්කා. ඔන්න බුදුන් දැක්කා. ඉතින් මේ දකින්නව ගැන අනම් අනං කතා කරන්න ගියාම කොහෙද යන්නේ? මේ ඇති වෙන රූප සංඥා එනේ වගේ ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද මේකේ අර්ථය කියලා අහන්න හදනවයි කියලා කියන්නේ අර පයින් රිලොන්ඩ පිටි ඉනිමම් බැඳීම ඒ විනෝර තමයි දන්නා මගේ ආරක්ෂක භූමිය මූල කර්මත්තා. ඒක දැන් නැති වෙන්න පුළුවන්. ගෙවිල ගිහිල්ලා තියෙන්න පුළුවන්. නමුත් එතෙන්ට එන්න දන්නවනම් පාර මුන්ද බේරිලා අරක දිගේ ගිහිල්ලා මොන කතා කරත් මම ආවල් නිමිත්ත දැක්ක ආවල් පාට දැක්ක ආවල් හැඩේ දැක්ක ආවල් ආකාරය දැක්ක ආවල් සටහන දැක්කයි කියලා කියන හැම දෙයක්ම මේ පාරෙන් අපි පිටපොට පන්නන්න කරන බහුරූ කෝලක්. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. බිහිසුණු රුදු වේසමවා මගවුරන්. ඒ හැම එකක්ම යෝගාවචර තුරුළු කරගෙන ආඩම්බර වෙලා මම්බෝ භාවනා කරන මම ජීතවනාරාමේ දැක්කා. බුදුහාමුදුරුවෝ ආවා, ගෙජිහෙලනවා දැක්කා. ඉතින් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී බුදුහාමුදුර දැක්කේ කස බුදුහාමුදුර දකින්න නැතුව කියලා ඔන්න ප්‍රශ්න. ඇයි ස්වාමීන් වහන්සේ මං කහ පාට දැක්කේ නිල් පාට දකින්න නැතුව මේකේ තියෙනවද මොනවද සූත්‍රයක් මේ කහ හොඳයි නිල් හොඳයි කියලා දෙකම කක්කා. ඒක තමයි මෙතනදී බුදුරජාණන් කියන්නේ කතං කතිභාවේ නැති කරන්න ඕන නම් දුරුච භාවේ නැති කරන්න ඕනේ නම් අක්කම අප්ප දක්ෂිනා ගහේ නැති කරන්න ඕන මේ අරමුණේ යනකොට නානා දේවල් වෙනවා. අරමුණම විවිධ පැතිකඩවලට වෙනස් වෙනවා. අන්න ඒව අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, අජෝසනය කරන්න නැතුව අර නීරස වුණත් කෙලස් නැති නිසා මූල කර්මස්ථානට එන්න පුළුවන් නම් බුදුසසුනේ සඳහන් කරන්නේ වැරදිච්ච තැන සිට නැවත හරි තැනට ඒමේ හැකියාව උබෙන් නැති කරන්න මොනම මාරයකටවත් බෑ. මොනම කෙලෙසකටවත් බෑ. මොනම කතෝලිකයකටවත් බෑ. මොනම මුස්ලිම් මිනිසෙකුටවත් බෑ. මොන මූලධර්මවාදීන්ටත් බෑ උඹ ඒ බව තියාගෙන මේ අපිට බාධා කරන්න මේ අන්‍යාගමිකයය මායය අනම්මනම් කියලා කියන කතා තමයි කෙලස් කියලා කියන්නේ. ඒ වෙනුවට බලන්න ඕන තරම්ම ආව පටලවපන්. මම කරන්නේ ආපහු ආරක්ෂක භූමිය ගෙනත් ඒක විස්තර කරනවා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය යං පසපච්ච වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచ සංඥා සංකා සමුදාචරණති අපි මූල කර්මස්ථානය යනකොට එතනත් ස්පර්ශයක් තියෙනවා මේ ආස්වාස මේ ප්‍රාස්වාස එහෙම නැත්නම් සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා. නමුත් ඒකේ කෙලෙස් උපදවන්නේ හරීම ලස්සනයි ඒක නීරසයි. Taman ගත්ත මූල කර්මත්තානේ නීරසයි. ඒකිනොට දකින්න සමනලය දකින්න මල දකින්න කුරුල හරීම රසවත්. ඒතර තමයි කියනවා එතන තණ්හාව තියෙනවා මෙතන වීත තණ්හාව තියෙනවා. ඉතින් Tamanට පුළුවන් නම් මේ වීත තණ්හා ගතියට උදව් කරලා තණ්හාව අයින් කරන්න අර පේන විවිධාකාර බහුරූකෝලං පිළිබඳව විතර්කණයක් හෝ ප්‍රපංචකරණයක් වෙලා ඒකට යට වෙනවට වැඩිය ආරක්ෂක භූමියට තමන්ගේ මූල කර්මස්ථාන, තමන්ගේ සතියට, තමන්ගේ අප්‍රමාද ගතියට එන්න පුළුවන් නම් එදත් බුද්ධ ශ්‍රාවකයෝ ආවේ ඔය පාරෙමයි අදත් බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නේ පාරෙ. මේ වැරදිච්ච තැන සිට නැවත තමන්ගේ තැනට එන පාර වළක්වන්න මොනම බලවේගයකටවත් බෑ සතියේ තරම්ම බලවත්. අප්‍රමාදයේ තරම්ම බලවත් අපි දන්නේ නැති නිසා අපි කන පින්දම් ගන්නවා භාවනා කරනකොට පිට අරමුණ එනවයි කියලා. ඇත්තටම කියනවනම් භාවනා කරනකොට පිට අරමුණු ආවේ නැත්තම් ඒක බම්මණේ කියලා මං කියනවා. බබ්බු හම්බෙන්නේ සමානලට කතා කරන්නත් බැරි මොකුත් නැතුව දාපතනේ ඉන්න බම්මණියෝ. ඉපදිලා තැහෙන කාලයක් යනකම් දන්නේ නැහැ. අන්තිමට බලනකොට අනේ ভেජිටබල්. ඉතින් අපිට ඕනේ නම් මූල කර්මස්ථානයේ විතරක් ඉන්න අපි බම්මණේක අපේක්ෂා කරන අම්මා කෙනෙක් වගේ. අයියා අත්තේ තියෙනකොල්ල කොහෙවත් අත්තේ ඉන්න තොටිලි තොටිලි පයින්නවා කුරංගලයකට ගවොත් කුරංගල ඇදගෙන යනවා. කොහෙ තිබ්බත් ඉන්නේ ඒක හැදෙන එක. හතිය වැඩෙනවා නම් ඒක යන්න තියෙන දහවතුර හැමතැනම යනවා. ඕන දෙයක් දකින කොච්චර දැක්කත් උ දන්නවා ආරක්ෂක භූමිය මෙතන. ඕන වෙනකොට එන්න පුළුවන් නම් ඒක වළක්වන්න කවුරුත් නැත්නම් දවසින් දවස ප්‍රීති ප්‍රමෝද වැඩෙනවා. දවසින් දවස අහෝරත්තං අනුශික්ඛති කුසලේසු ධම්මචය දන්නවා දැන් මේක කුසලේ මේක අකුසලේ. ඉතින් අකුසල තර්ජනය අකුසලවල තියෙන අභියෝගේ තියෙන තාක් තමයි සතියේ තියෙන වටිනාකම. සතියේ තියෙන ඕනම தත්වයක් කරතිසි වැඩ කරන ගතිය දකිනකොට අපි බුද්ධ ශ්‍රාවකයෝ, අපි බුදුහාමරගේ පුතු, අපි බුදුහාමරගේ දරුවෝ, දියණියෝ කියන ඒ ඒ නම්බු නාමේ බුදුහාමරෝ සැක නැතුව දෙනවා මේ කෙනා. එහෙම නැතුව වෙන අරමුණු නොපැමිණේවා, කෙලෙස් නොයේවා, ආවොත් එහෙම මම මේ කෙලෙස් වලට නඩු දාන්න ඕන, ඒවට විරුද්ධව හොයන්න බලන්න ඕනේ කියන ඔක්කොම මාරපාක්ෂ. කොහේ කෙලසුණත් අපව නික්ලේශිතන්ට එන්න පුළුවන් කරන තමයි ප්‍රපංච කරන කතංකති භාවයේ තියෙන තණ්හා කරන දෙයට යනවා වෙනුවට අකතංකති භාවයේ තියෙන ප්‍රපංච නොකරන තණ්හාව නැති මූල කර්මස්ථාන. ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කියන්නේ ඒ මූල කර්මස්ථාන තියෙන ගතියට රස විඳින්න බැරි ගතියක්. එකම දේනේ පේන්නේ. වමත් පේනවා, දකුණත් පේනවා. හැබැයි ඒකාකාරයි. ආශ්‍රද ප්‍රසවාස කරනත් ඒකාකාරයි. ඒ නිසා භාවනා කරන යෝගාවචරයට උර නිදිමත එනවයි කියලා කියන්නේ හිත හැංගී ගන්නවයි කියලා කියන්නේ අර රසාස්වාද ගතිය නැති වෙනවා. එතකොට මේ යෝගාවචරයගේ මනස වැඩ කරන්නේ අරමුණේ රසාස්වාදේ නැතිවීම අරමුණ නැති වුණා කියන කතාව කියන එකයි බුදුරජාණන් වහන්සේගේ මූලධර්ම. රසාස්වාද අරමුණ බොහොම විහිතුරු සහිතව අලගිය මුලගිය සහිතව පේනවා. අරමුණ තිබුණත් රසාස්වාද කෙරුවේ නැත්නම් ඒ අරමුණේ ඒ අරමුණ නැතුණා වාගේ තමයි හිත කියන්නේ. ඒ නිසා අපි අරමුණු නැති කරන්නේ අරමුණේ අභිරමණය නැති කරනවා. අරමුණේ තියෙන අජෝසනය නැති කරන බැස ගන්න ගතිය නැති වෙන කතා කරන ගතිය නැති වෙනකොට ඒක නිබ්බිදා කියන වචන තමයි බුදුරණපා. ඒක වින්දනය කරන්න බෑ. වින්දනය කරන්න පුළුවන් නම් කෙලස්. වින්දනය කරන්න පුළුවන් නම් කාමයි. ඒ වෙනකොට අපි පදනමක් හදලා තිනවා නිබ්බිදා පදනම අපි භාවනා කරනකොට හිටගෙන බුදියන්නේ. ඉඳගෙන බුදියන්නේ. ඕ හරීම කම්මැලි. හරීම ඒකාකාරී. ඉතින් ඉඳගෙන කල්පනා කරනවා අනේ මේට වැඩිය කොච්චර හොඳ දඹදිව වන්දනාවක් ගිහින් දෙන්න නැත්තම්. අතරමා ස්ථානවත් වන්දගෙන අම්මා අප්පච්චිත් අරගෙන යන්න නැත්තම් කියලා අර නික්ලේශී භූමියේ ඉඳගෙන ඉතින් තරංගා. ඒකල හිතන මේක විශාල කුසලයක්. හැබැයි මාරයා පිටිපස්සෙන් ඇවිල්ලා ඔක්කොම කොට පෙරක දෝරකම් තේරම දෙනවා. ඒ මොකද අර නික්ලේශී තැනට නිර්වින්දනය කරන තැනට අපි ළඟ නෑ උදව්වක් ආධාරය. අපි අදින්නෙම භවයේ තියෙන කාම තණ්හාව ඇති කරන දේවල් වලට. ඒ නිසා යම් දවසක යම් කෙනෙක් චිත්තක් චිත්තුපාදයක් ඇති කරා නම් මේ කතං කති භාවය මම නැති කරන්න ඕනේ. දුරුච බව නැති කරන්න ඕනේ. අක්කම ගතිය නැති කරන්න ඕනේ. පතක් කිනක් ගහේ නැති කරන්න ඕනේ කියලා සමාජ මට්ටමේ තියෙනවා. එහෙම කතා කරන, එහෙම කච කච ගන්න මිනිස්සු පුළුවන් තරම් අයින් කරන්න. ඉස්සල්ලාම අයින් කරන්න වෙන්නේ නෑදෑයෝ. මම පුදුම තරහක් තියෙන මේ නෑදෑයින්ද මොකද මගේ නෑදෑයෝ හරීම ෂෝ. අල්ලි කෝල්ල බබාලා. අත්ත ගෑවොත් ගෝරි ගොඩයි. දුරම්ම කරම කරමට තේසි. ඒ වුණා විශාල බවුලක ඉපදිලා තියෙනවා. ආයේ නෑ ගියෝ සිප් වැළඳ ගන්න මට්ටමත් ඒ නිසා මම නොත්තකින් නොපතන් කියලා තමයි මේ පැත්ත දාලා මෙහෙට ආවට පස්සේ නොගිය නිකන් මට සැකයි ඕගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට මට විතර ලොකු පවුලක් නෑ. දෙක තමන් උපයෝග භාභෝග සම්පත්. අපංගව මහන්ත මේ නාච පරිවට්ටම් මහන්තංගව පරිවෝජාච පරිවට්ටම් අපංගව භෝග පරිවට්ටම් අපංගව මහන්තංගව භෝග පරිවට්ටම් අපි මේ සංසාරට ගහලා තියෙන කොකු දෙක තමයි නෑදෑ විස අපි උපරලඳ භෝගේ ওই දෙක අතහැරියා නම් කුලයා කරෙන් මෙන්ව ගණයා කරෙන් මෙන්ව ගත කරනකොට ඒ හරහා පුදුමාකාර ටොංගාණක් කෙලස් කැපෙනවා. නමුත් මේගොල්ලෝ හිතාන තියෙන්නේ අද රැටත් කණ්ඩාම් වෙන්නේ හෙටත් හම්බෙන්නේ දැන් ගෙදර ගිය ගමන් රැට කෑම ගැන තමයි කල්පනා. ඒකල කියන සෝන්ද ගෙදර ගියාම මේ වර්චස් වෙන්නේ නැතුව කොහොමද ඉන්නේ? කචකචී නැතුව කොහොමද ඉන්නේ? ඇත්තටම ගෙදර ඉන්න කට්ටිය මේ වෙලාවේ සන්තෝෂ වෙනවා මේ යක්ුණ නිසා අද ගෙදර වර්චස් නැහැ කියලා. අද ගෙදර කතං කතේ නැහැ මොකද මේ කතං කති කට්ටිය කියලා භාවනාවට මට හරියට ස්තුති කරනවා මේගොල්ලෝ දවස් 3ක් වෙනකොට 4ක් තියාගන්න නැත්තම් ගෙදර මිනිසුන්ට තපසේ බුදියන්න පුළුවන්. දැන් ගිය ගමන් පටන් ගන්නවා අනේ කොහොමද අනේ වර්චස් වෙන්නේ නැතු ඉන්නේ? අනේ කොහොමද අනේ කතං කති වෙන්නේ නැතු ඉන්නේ කියලා කතං කති කියන්නේ ඔයගොල්ලෝම තමයි. එන්න කවුරක්වත් නැහැ ගෙදර. ඒ නිසා කරුණාකල්ල මතක තියාගෙන ඉන්න. මේ එක මොහොතක් ඉඳගෙන කතා නොකර හිටපුවාම ওই භාවනාවේදී මොනම ධ්‍යාන නොලබුණත් මොනම උද්‍යප්පේ ඥාන නැතුණත් මොනම සංකාරූපක නැතුණත් මේ ඉඳගෙන එක තැනක ඉන්නේ කියන්නේ සංස. කියලා ඉවර කරන්න බෑ. කවවම කවදාකවත් යෝගාවචරකේක අනුමත කරන්නෙත් නෑ අභිනන්දනය කරන්නෙත් නෑ. ඒගොල්ලන් ඕනේ ඉඳගත්ත ගමන් උඩ යන්න වතුරේ කොට වගේ ඇවිදින්න පුළුවන් වෙන්න පොළවේ කිමිදෙන්න දිබ්බ ජක්කු ලබන්න දිබ්බ සෝත ලබන්න ඉතින් මේ ළඟදිත් මිනිස්සෙක් ලිවවල පත්‍රයට මම දන්නේ මම නම් කිව්වේ නෑ ඉංග්‍රීසි කාර්යය කියලා තියෙන්නේ මේ ලංකාවේ මෙච්චර අරණේ සීනාසන තියෙනවා එක හාමුදුර කෙනෙක් තාම උඩින් ගිහිල්ලා තියෙනවා බලන්න කොච්චර කැලේ කපනවද කියලා මේ මුළු අරණ්‍ය ප්‍රතිපදාම අසාර්ථකයි ඒ නිසා අපි මේක අයින් කරලා දාන්න. වැඩක් නැහැ. අම්මපා උගේ කටේ අත දාන්න වටින ඇත්ත කතාව. මොකද අපිත් බලන්නේ එහෙමයි ඒගොල්ලොත් බලන්නේ එහෙමයි මේ පොළේ උඩ උඩ යන්නේ. ඉතින් කියන දෙන්නේ මේ අර ප්‍රෙඩිසිල් ඇව්වගේ ඔයා උඩින් යන්නේ ඇයි තාත්තේ පොළවේ යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා මේ උඩින් යන්න ඕනේ පොළවේ ඇවිදින එක ධක්මං කරන එක විශිෂ්ටම ආශ්චර්ය ධර්මයක්. තියෙන තියෙන පය අවබෝධ දැනගෙන පොළවේ ඇවිදින එක විශිෂ්ටම ආශ්චර්ය ධර්මයක්. ගන්න ගන්න හුස්ම පිළිබඳව අවබෝධ කරන හුස්ම ගන්නවනම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් බුද්ධ පුත්‍රයි. බුද්ධ දුහිතෘ මේ අනම්මනම් දාගන්න ගියාම තමයි මේක ඇත්තේ තියෙන සරල භාවය මුකුත් නැතුව අපි කතං කති භාවයට වැටෙන ප්‍රපංච කරණයට යන්නේ අප්ප දක්ෂිණක් ගහයි ගතියට යන්නේ. ඒ නිසා මේ සරල ඍජු මේ සතිය අගය කරන මිනිස්සයා හැමදාම ප්‍රීති ප්‍රමෝදේ ජීවත් වෙන. අහෝරත්තං අනුසික්ඛති. අනේ මේ ලැබිච්ච සතිය මන්දයි මට. ඒකනේ කුසලයේ කියන්නේ. එහෙම නැතුව ඩිංගිත්තක් හරි මම මේකයි දවල්ට මතක් කරේ. මේ සතිය වෙනකොට සමාධිය කියන වචනේ ගෑවිච්ච ගමන් ඉවරයි. එතන ඉඳලා ඉතින් කිසිම සතුටක් නැහැ ලැබුණාමදි මේ ගුරුවරයා හොඳ නැහැ මේ කර්මත්තාන හොඳ නැහැ මේ භාවනා මධ්‍යස්ථාන හොඳ කියලා නටන්න පටන් ගන්නවා. මේ සතියක තියෙන මේ මේ සරල ගතිය, ඍජු ගතිය, අත්දකලා තියෙන ගතිය අරගෙන ඒක දිනු කරන්න උත්සාහ කරනවා නම් අපිට හිතා ගන්න බැරි ඔය ෂට ගති, මායාවී ගති, මේ පංචනික ගති පුදුම විදිහට අයින් වෙනවා. ඒක සිදු වෙන්නේ ආශ්චර්යවත් විදියකට. ඒක සිදු වෙන්නේ අద్భుත ජනක විදියකට. හැබැයි කල යුත්තක් තියෙනවා. නිකන් ඉඳලා ප්‍රාර්ථනා කරලා දන් දුන්නාට සාමාන්‍ය පින්කම් කරාට හරියන්නේ නැහැ. භාවනාවේදී පුළුවන් තරම් මේ කය වචන හිත කියන මේ තුනේ නොසලී පවතින එකම චිත්තක්ෂණය හෝ අගේ කරන්න පටන් ගත්තට පස්සේ ඒක අත්දකපු කෙනාට අත්දකපු නැති කෙනාට වැඩිය පෙරමගක් තියෙනවා. මේන්ට සුබ ලකුණක් තියෙනවා. අන්න ඒක දිනු කරන යන්න පටන් අරගත්තාම එයාට මේ දුර්චකම නැති වෙලා සුවචකම ඇවිල්ලා කල්යාණ සත්පුරුෂයන්ගේ ඇසුර සත්‍යධර්ම ශ්‍රවණය යෝනිසමංස්කාරේ පහළ වෙනවා කියන එක දැනට නම් පේන්නේ නැති වෙයි. නමුත් ඒකාන්ත සත්‍යයි. ඒක නිසා මේ උත්සාහ කරන පිරිස මේ වෙනකොට දැන්නමත් ඒකට ආයෝජනය කරපු අඩුගාන චිත්ත මාත්‍රාව උපයුතු පැත්තෝ. ඒගොල්ලෝ මතක තියාගන්න ඒ උපයා ගන්නද චිත්ත මාත්‍රාව දිනු කරන්නට වීර්ය වඩන්න. ඊට පස්සේ ඒක දැඩි කරලා අරගෙන මේ සති මාත්‍රාව නැත්තම් මේ අකතං කති භාවය ඇති කරන්න ගන්න මේ චිත්තුප්පාදය නිවනට වැඩිය වටිනවා. එච්චර මට කියන්නේ. ඒ සඳහා ඇති කරන මේ චිත්තුප්පාදය මම මේ කරන්න ඕන කියන එක නිවන ලබා දෙනවා විතරක් නෙවෙයි. නිවනටත් වැඩිය වටිනවා. ඒක වෙලා නැත්තම් ඉතින් මොන අඩුම කැඩුම සකස් කරත් හරියන්නේ නැහැ. ඒ නිසා අපි සාමූහිකව ප්‍රාර්ථනා කරමු. අපි මේ කරන ප්‍රයත්නයේ ප්‍රතිඵලය නිසා අපි ළඟ තියෙනවන යම් ආකාරයක දුර්වච ගතියක් ඒක නැති කිරීම සඳහා අපට සාමූහික හෝ පුද්ගලිකව ඒ චිත්ත හිත එතන චිත්තුත්පාදේ පහළ වීම පිණිස මේ කරන ප්‍රයත්න හේතු ආසනාව වේවා ඒ වගේම අපි කතා කරන වෙලාවක ක්‍රියා කරන වෙලාවක ජීවන රටාව පවත්වන වෙලාව කාට හරි ඒ වාදය, ඒ ආදර්ශය, ඒ කුරුපදේශය දීමෙන් අපි බුදුහාමුදුරන්ගේ පණිවිඩේ ඉස්ත්‍රියට ගෙනියන නැත්නම් බුදුහාමුදුරගේ පණිවිඩේ නැති කරන නිමි પરම්පරාවක් වෙන්නේ නැතුව මේ පණිවිඩේ කාට හරි එක්කෙනෙකුට මැරෙන්න ඉස්සලා කියලා දීමෙන් මේක නිමි પરම්පරාවක් නොකර ඉදිරියට අපිට ලැබිච්ච මේ මහ බුදායත ඉදිරියට ගෙන යන්න අපිට ශක්තිය ධෛර්යය පිච්ච මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා